අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 105 වෙනි භාවනා වැඩසටහනේ අද ධර්මදේශ දවසේ ධර්මදේශනා වාරයට පැමිණලා තියෙන්නේ මේක මේ ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව වෙනවා සිළුමු දෙනා ඒකට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 අතීතංසේ ඥානං අනාගතංසේ ඥානං පච්චුප්පන්නංසේ ඥානං තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ අපිට තවත් තුනේ පොතින් තුනේ චක්‍රයෙන් පාඩමක් උගන්වන්නයි මේ කතමේ තයෝ ධම්මා උපාදේ තබ්බා කියලා ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නයත් මේ පිළිතුරත් එනතම මේ උද්ෘතයත් අපි දිගටම මාත්‍රිකා සඳහා ඉදිරියෙන් තියාගත්ත දසුත්තර සූත්‍රයෙන් තමයි උපුටා ගත්තේ. ඊට ඉස්සෙල්ලා කතමේ තයෝ ධම්මා දුප්පටි විජ්ජා කියන එක අපි ඊයේ සාකච්ඡා කරේ. කෙනෙකුට අඳුන ගන්න අමාරු විනිවිද දකින්න අමාරු හරහා බලන්න අමාරු විපස්සනා කරන්න අමාරු ධර්ම කතා කරලා දීලා ඊට පස්සේ අද අහනවා යම් කෙනෙක් මේ කරන Brahmacharye නිවන හරහා යනකොට ඒ අතරමඟදී හමු වෙන නැත්නම් මුණ ගැසවා ගත යුතු කොටහක් තියෙනවා ඥානයක් තියෙනවා උපදවා ගත යුතු උපාදේ තබ්බ ධම්ම ඉතින් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තුනක් වශයෙන් පවතිනකොට පෙන්වන්නේ අතීතයේ අංශයේ ඥානය අනාගත අංශයේ ඥානය වර්තමාන පච්චුප්පන්නංශේ ඥානය කියලා. ඉතින් මේක විසුද්ධි මාර්ග ක්‍රමයට එහෙම නැත්නම් විසුද්ධි පෙළගස්වලා තියෙන සත්ත්ව විසුද්ධි ක්‍රමයට මේක මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න අවස්ථාවක් එහෙම නැත්නම් ඒකට සූදානම් කිරීමක් වශයෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා සංසන්දනාත්මකව පෙන්වන්න හදපු අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපි විසුද්ධි මාර්ග වගේ පොතක් ගත්තොත් නැත්නම් ඒ ක්‍රමයට භාවනාව කියා දෙන ගුරු පරපුරක ගුරුකුලයක භාවනා කළොත් මේක මාර්ගය අමාර්ගය දෙක වෙන් කර ගන්න අවස්ථාවක් කියලා කියනවා. ඒ වගේම ඒ විසුද්ධි ක්‍රමය අනුවම විස්තර සපේන දාසය ආකාර විපස්සනා ඥාන પરම්පරාවේ මේක සම්මසන ඥාන වශයෙන් හඳුන්වලා තියෙනවා. ඒ ක්‍රමයට තමයි ඔය බුරුමේ මහාසි භාවනා ක්‍රමය ඉදිරිපත් කරන්නේ. හැබැයි එකම ඒ මූලික සැකිල්ල දාසයාකාර විපස්සනා ඥාන නැත්තම් සත්‍ය විසුද්ධි ක්‍රමයට විස්තර කරන අතර ඒ ස්වාමීන් වහන්සේ අනිකුත් විවිධ සාරවත්ඥ දේශිත සූත්‍රය සාධක සූත්‍ර වශයෙන් ඉදිරිපත් කරමින් විශාල ග්‍රන්ථයක් සකස් කරලා තියෙනවා. ඒකේ ස්වාමීන් වහන්සේම සඳහන් කරනවා මේ සම්මතන ඥාණය එවන තමයි මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය දක්වන පරිච්ඡේද අනෙක් පරිච්ඡේදවලට වැඩිය මහතයි කිය. ගොඩාක් විස්තර අවශ්‍ය කරනවා. මෙතනදී එක්ක පිටපොට යනවා නැත්නම් හරි පොට දිගේ බහිනවා කියන එක යෝගාවචරයට අභියෝගතා පරීක්ෂණයක් දීලා තීරණය කරන වෙලාවක්. ඒක නිසා මේකට මේ ඥාන මාත්‍රකාවයන්සේ කතා කරනකොට මෙතෙන්ට එනකම්ම යෝගාවචරය කරන්නේ ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඒවා ක්‍රියාවත් කරමින් කරමින් කරමින් කරමින් ඥාත පරිඥාවයි සම්පූර්ණ කරගන්නේ අසුවිරු ඥාන වඩා ගන්න. ඊට පස්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය යන තීරණ ප්‍රඥාවක් එනවා. Taman ජීවිතයෙන්ම මේක අප වෙලා කප වෙලා වැඩකරන මුළු හදින්ම කරන්න යනවද නැත්නම් ලෙව කකා ඉන්නවද කියන දෙකට දෙතාවර තත්‍යක් එනවා. හුඟක් යෝගාවචරයෝ මේවා කරන්නේ නිකන් පරීක්ෂා කරලා බලන්න විතරයි. නැත්නම් part time job වලට කරන්නේ. full time කරන්න යන්නේ නැහැ. ඒ හේතුව මොකද මෙතෙන්ට එනකම්ම නැත්තම් මේ ඥානයේ මුහුකුරවන කම්ම පුදුම සැක හරි පාරම යද්දි උදුම සැකතෝගයක් තියෙනවා. ඉතින් ඒක නිසා තාම කටුකොහලක ගමන් කරන්නේ. අන්නේ මේ සැක දුරු කරලා නිසක භාවය ඇති කරන මේකයි මාර්ගය මේකයි අමාර්ගය කියලා මේ තීරණය කරන මේ අවස්ථාව කාගව සරණක් ඇතුව කරන වැඩක් නෙවෙයි තමන්ගේ කාය ජීවිතේ নিরপেক্ষව කාය ජීවිතේ දෙකේ අප වෙලා කරන වැඩක්. ඉතින් ඒක නිසා ඉතින් එහාට ඥානයේ ඥාන දසර විසුද්ධියට වැටෙන්නේ හිත. ඒ නිසා මේක හරීම තීරණාත්මක අවස්ථාවක්. ඉතින් මේ තීරණාත්මක අවස්ථාව යෝගාවචරයා බුදුහාමුදුරන්ගේ සහයෝගය ඇතුව සාරිපුත්‍ර සාංශගේ සහයෝගය ඇතුව පොතේ දැනුම ඇතුව සීලය ඇතුව සද්ධාව ඇතුව සතිය ඇතුව මෙතනින් ගියාට පස්සේ මේක ආවට පස්සේ එයා ඒ ඔක්කොම කැප කරලා පෞද්ගලිකවම විනිශ්චය කරනවා. නැත්නම් පෞද්ගලිකම සැකහැර දැනගන්නවා. මේ යන පාර හරිද වැරදිද කියලා. ඒ කියන්නේ මේ සෝවාන් වෙනකොට ලැබෙන විචිකිච්ඡාව දුරුමිතරන් බරපතල වෙනසක් නෙවෙයි. නමුත් Tamanට මම මේ ආයෝජනය කරපු වෙළඳ ව්‍යාපාරයේ ලාභ සහිත එකක්ද නැද්ද කියන එක වැටහෙන්න පටන් ගන්න එක. ඒ නිසා මෙතන අමුතු වචනයක් මේ විපස්සනා ඥාන පෙළපරේ පෙළපතේ පරපුරේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරන උපාදේ තබ්බ උපයාගත යුතු විපස්සනා පෙර පරපුරේම කවදාකවත් යමක් උපයන්න කියන්නේ යමක් මෙහෙවල ගන්න කියන්නේ ඉබේ පහළ වෙන ධර්ම પરම්පරාවක් තියෙන මේ විශේෂ උපදවා ගත යුතු බවට නැත්නම් යෝගාවචරය අප වෙන යෝගාවචරය කැප වෙන තැනක් මේ උපාදේ තබ්බ උපදවා ගත යුතු ඥාන වශයෙන් සඳහන් කරලා තිනවා. ඒකට තමයි ඔය සම්මසන අවස්ථාව කියලා කියන්නේ සංකිපිත්වා සංඛාරේ බවත්තානේ ඥානං සම්මතන ඥානං සම්පූර්ණ විස්තරම වශයෙන් නෙවෙයි සාමාන්‍ය වශයෙන් සංස්කාර ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරලා බලන්න අතපත ගාලා බලන්න තුවාල කරගන්න නැතුව අඬ කඩා ගන්න නැතුව අතපත ගාලා බලන්න පුළුවන් තරම් සම්මසනියක් මෙතන ඇති වෙනවා සම්මර්ෂණය කරන්න පුළුවන් ඇසුරු කරන්න පුළුවන් ගතියක් මේ ඥානෙදි පහළ වෙනවා අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා ඒ වර්තමානයේ කොච්චර දුරට Tamanට භාවනාව සාතික වෙනවද කියනවනම් භවනා අත්දකින්නවද කියනවනම් අස්පනා අපිට පේනවද කියනවනම් ඒ යෝගාවචරයේ භාවනා කරන ගමම්ම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂයේ වශයෙන් බුද්ධ විඳින ගමම්ම අත්දකින්න ගමම්ම අත්විඳින ගමම්ම යාට හිතෙනවා නැත්නම් ණය ක්‍රමයට කල්පනා වෙනවා ඊයේත් ඉතින් මේක මෙහෙමම තමයි තියෙන්න ඇත්තේ. නමුත් ඊයේ බලපු නැති නිසා මේ විදිහට දැක්කේ නෑ. එතන ස්ත්‍රියව පුරුෂය හොඳ නරක හරි වැරදි වශයෙන් තිබුණා. නමුත් ධර්ම પરම්පරාව නම් ඊයේත් ওই විදිහට තමයි. හෙට මේ වෙද අපි දැන් අපි හිතමු දැන් අද මේ වැඩමුළුව ඉවර වෙලා අපි හෙට යනවනේ. හෙට යනකොට හෙට මේ වෙලාවේ කල්පනා කරන්න. ඒ වෙලාව අපේ හිත භාවනා මනසිකාරයක තියෙයි කියලා හිතන්න අමාරුයි. අපි ඉන්නේ නිවස් බලා යන අපහු ගමනේ. නමුත් දැන් මේ වෙලාවේ කල්පනා වෙනවා ඒ වෙලාවෙත් මේ සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා එල්ල වෙලා බැලුවොත් මේ දැන් බලන එකම තමයි එදාටත් තියෙන්නේ. නමුත් මේ සමාජයක් එක්ක ජීවත් වෙන ගමන් කාලයට තා දේශයට අහු වුණාට පස්සේ අපිට ඒක ඒ විදිහට පේන්නේ නැහැ. මොකද අපේ හිත වික්ෂිප්ත වෙලා තියෙන නිසා. ඒ නිසා වර්තමානයේම මේ පේන ධර්ම කොච්චර ගැඹුරකට පේනවනම් පේනවද කියනවනම් කවුරුත් කියලා දෙන්නේ නෙමෙයි තමන්ගේම ණය විපස්සනාවට නැත්තම් ආකාර පරිවිතක්කයට තේරෙනවා අනුමානයට තේරෙනවා දැන් මේ වැටහෙන එක තමයි මං ඉස්සරහින් එක නඩත් වැටෙන්නේ මෙතෙන් ආවනම් මේ භාවනා කරන යාරත් එච්චරයි මෙයාට කියලා විශේෂ ඥානයක් මේකේ නැහැ මේ ඊයේත් ඕකමයි හෙට බැලුවත් ඕකමයි කියලා මේ වර්තමානයේ ඇති වෙනයේ ධර්ම પરම්පරාව දකින්න ස්වභාවය ඉතිරි පැතිරි වැක්කරෙන්න පටන් ගන්නවා. ඊයේත් ඔය වගේමයි හෙටත් ඔය වගේමයි භාවනා කරන එකනටත් ඔච්චරයි නැති එකනටත් ඔච්චරයි ගහක ගලකත් ඔච්චරයි මේ සම්පූර්ණ ලෝකයේ සිදුවෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන දේවල් මතුවෙන බව මම දැන් අස්පනා අපිට මගේ හුස්ම රැල්ල හරහා මගේ ආස්වාස් ප්‍රස්වාසයෙන් නැත්තම් පිම්බි මෑකිලි මහරහා ඉඳගෙන ඉන්න ඉරියව්ව හරහා වම දකුණ හරහා වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන්න පටන් ගන්න වේගය පෙර ඇසු නොවිරු තරම් වේගයකින් වැටෙන්න පටන් ගත්තාම මේක පිළිබඳව යෝගාවචරයා බලාපොරොත්තුවක් නැතුව එකිය කෙනෙක් වශයෙන් කවමදාකවත් ඒක ප්‍රමාණ කරන්න මොකාතරද මේ එන්න හදන්නේ කියලා යෝගාවචර දැනගන්න හම්බ වෙන්නේ මොකද ධර්ම પરම්පරාව බොහොම ශීඝ්‍ර වෙන්න පටන් ගන්නවා උත්සන්න වෙන්න පටන් ගන්නවා. ආසන්න වෙන්න පටන් අර ගන්නවා. ඒක ඒ ගම්ම ගන්න වෙලාවේදී කවදාකවත් නැති විදිහට ධර්ම කොටාස ගැම්ම ගන්න වෙලාව එක්ක පුදුමාකාර බයක් ඇති වෙනවා. ඒ නිසා යෝගාවචරය පස්සෙන් පස්සෙන් පස්සෙන් පතර ගිහිල්ලා කවදාවත් භාවනා නොකරන තරමට බයක් ඇති වෙන්න පුළුවන්. ඒ තරම්ම මේ බලන බලන හැමතැනම භාවනා කරන වෙලාවේ බැලුවත් භාවනා නොකරන වෙලාවේ බැලුවත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ධර්ම කොටාසේ විදියට සීක්‍රින් වැඩ කරන්න හදනකොට දෙනවා මට පිස්සු ඇදලා වෙන්නේ නැති. ඉතින් පිස්සන් කොටුවට යනවා. එතෙන් ගියාම හොඳ පිස්සු හම්බ වෙනවා. දැන් මේ ගිනියන්න සාමාන්‍ය පිස්සුව පිස්සන් කොටුවට ගියාම හොඳ එක හම්බ වෙනවා. මොකද ඒගොල්ලෝ කවදාකවත් භාවනා කරපු අය නෙමෙයිනේ. එතෙන් ගියාට පස්සේ ඔන්න එතන ඉන්න පිස්සොත් එක්ක හොඳ පිස්සු ඇදෙනවා. තව කෙනෙකුට මේක මම රහත් උනායි කියලා හිතෙනවා. ඒ තරමටම මේ සම්මස්සන ඥාන අවස්ථාව ඉදිරි පැතිරි වැඩෙන අවස්ථාවක් මෙතනදී යම් ගුරුකුලයක යම් ගුරුවරෙක් එක්ක භාවනා කරගෙන ඉන්නවනම් ගුරුවරයා දැනගන්න ඕනේ ශිෂ්‍යයා ඉන්න මෙන්න මේ වගේ තත්ත්වයක එක්කෝ යා රෑ දෙරහැමද දඟලන්න පටන් ගන්න. කොහොමද මෙහෙම වෙන්නේ මම දැන් භාවනා කරන වෙලාවක් නෙවෙයි ඒත් මට මෙවුවා පේනවනේ කොහොමද මෙහෙම වෙන්නේ කියලා කලබල වෙනවා. එහෙම නැත්නම් හොරෙන් හරි පිටියට කට්ටියට හරි කියනවා මගේ නම් හරි මං නම් ආය අපායට යන්නේ මං නම් රහත් මට නම් දැන් මෙහෙම මෙහෙම මෙහෙම ඕගොල්ලෝ මොනවද කරන්නේ භාවනා කරන්නකෝ මං වගේ මං වගේ කෙරුවොත් උන් පේනවනේ ඕගොල්ලෝ හරියට කරන්නේ නැහැ නේ කියලා ඒ මදිවට පන්ති පවත් ගන්න පටන් ගන්නවා ඒ මට්ටමටපත් කරන නිසා අටුවාචාරින් වහන්සලා සඳහන් කරලා තියෙනවා මේ විලෝපණය එක්ක මේකට බය වෙලා මම භාවනා නොකරත් මට මේවා දිහා බලනකොට කොහොමද මේකේ යථාර්ථය වැටහෙන්නේ කියලා එක්ක දැක කරනවා. එහෙම නැත්නම් රහත් උනායි කියලා හිතනවා මට 이르දි ප්‍රාතිහාරිය පහළ වෙලා තියෙනවා. දිබ්බ චක්ක පහළලා තියෙන කියලා දඟල නිසා මේක පළවෙනි මාර්ග ඥානයේදී ඒ යෝගාවචර විශාල වෙනසක් Tamange රුචි අරුචිකම් වල ඇති වෙනවා. පෞරුෂත්වයේ ඇති වෙන නිසා මේක සම්ප්‍රදානුකූලව කියන්නේ තීරණ ප්‍රඥාව. එයා තීරණය කරනවා මම මෙතෙක්කල් මේ ධර්ම කොටස නොදැක්ක නිසායි මම මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරේ. මං අරය හතුර මෙයා මිතුර කියලා කිව්වේ. මම අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් බෙදුවේ. නමුත් ධර්මතාවේ නම් අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন ගතියක් නැහැ. දේශයක් නැහැ. හැම වෙලාවෙම එකම ක්‍රියාවලිය තමයි වෙන්නේ කියලා ඒ යෝගාවචරය එක වටහා ගන්නේ තීරණ තීරණාත්මක තැනකටපත් කරනවා. ඉතින් ඒක නිසා මේකට සරුවචන්නාංශයේම නමක් දීලා තිනවා ධම්මට්ඨිති ඥානේ කියලා. දැන් තමයි යා ධර්මයේ පිහිටියා වෙන්නේ. එතෙන්ට එනකන් අම්බලමකට යන්නේ හිඟන්නේක් වගේ එයාට අම්බලමේ අයිතියක් නැහැ. නමුත් මේ ධම්මට්ඨිති ඥානේ පහළ වුණා නම් එනත් මේ අතීතංසේ ඥානේ අනාගතංසේ ඥානේ පච්චුප්පන්නංසේ ඥානෙ පහළ වුණා නම් එයා ධර්මයට අයිතිවාසිකම් කියන ධර්මයේ පද පිහිටි එහෙම නැත්නම් කියන සතිය ප ဋ ාණ වෙච්ච ස්ථාපිත වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒපත් වෙන වෙලාවේදී මහසීසයාඩෝ ස්වාමීන් වහන්සේ කියන හොඳට බහුසුත ඥාන සහිත ත්‍රිපිටකයම දාන්න ඒ වගේම කාලයක් පැවිද්ද කරලා හොඳ තෙරුණාංශ කෙනෙක් වශයෙන් ශිෂ්‍යෝ ගොඩාක් හසුරුවලා උන්වහන්සේ ඒක විස්තර කරනකොට උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ පෙර අටුවාචාරින් වහන්සේලාත් එක්ක ගලපෙන අදහසක් වශයෙන් මේක සිද්ධ වෙන්නේ හුඟක් පිං තියෙන කෙනෙකුට විතරයි. මේ මේ භවයේ පිං නෙවෙයි පෙර භවයක ඉඳලා පිං අරගෙන ඇවිල්ලා ඒ වුණත් එක්ක රහත් කියලා පැටලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාවට බය වෙලා අතහැරලා දාලා යන්න පුළුවන්. මේක සාමාන්‍ය යෝගාවචරයට සිදුවෙන දෙයක් නෙවෙයි. භාවනා කස කැවිලා කස කැවිලා කස කැවිලා Java කැවිලා එක තැනකට ආවට පස්සේ තීරණය කරන්න පුළුවන් ඒ යෝගාවචර තීරණය කරන්න වෙනවා මම දැන් මේ වැඩේටම පූර්ණ කාලීනව දාලා කරගෙන යනවද එහෙම නැත්නම් මම කාම ලෝකයට වැටිලා ඊට පස්සේ ආය භාවනා නොකර මේ පැත්තට එනවද කියන එක යෝගාවචරය විනිශ්චය කරනවා ඒක නිසා මේකට කියනවා තීරණ පරිඥාව කියලා ඒකම ධම්මට්ඨිති ඥානය කියලා. ඒ නිසා සුසීම සූත්‍රයේදී සරුවච්චන්හන්සේ සඳහන් කරලා තිනවා පුබ්බේව කෝසුපි සුසීම ධම්මට්ඨිති ඥානම් පච්චා නිබ්බාණ. කවුරු හරි නිවන් දකින්න ඉස්සලා නිවනේ ඡායාව නිවනේ පෙරහුරුව සේයාව පෙන්නන තැන තමයි මේ සම්මසන ඥානය තමට වැටහෙන කාරණාවට සාපේක්ෂව මේ අස්පනා අපිට Tamanට අරමුණු වැටෙන දෙයට සාපේක්ෂව අනික් අරමුණු ගත්තත් මෙච්චරයි ඊයේ කෙරුවත් මෙච්චරයි හෙට කෙරුවත් මෙච්චරයි වෙන කෙරුවත් කෙරුවත් මෙච්චරයි කියලා ඒ ලැබිච්ච ප්‍රත්‍යක්ෂයේ අනුව යොද යොදා අනුමාන කර කර ආකාර පරිවිතක්කයට දාලා බලනවා ඒ බලන ප්‍රදේශය ගලප ගන්න ප්‍රදේශය සරුවච්චන් වහන්සේගේ සර්වඥතා ඥාණය යනකොට දසදහසක් සක්වල පැතිරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට මේ ඇතිවෙච්ච සම්මර්ෂණය කොච්චර බලවත්ද කියනවනම් Tamanට මේ ඇතිවෙච්ච ඥාණය දසදහසක් සක්වල තියෙන්නේ මේකමයි. කොහෙ ගියත් මීට හට දෙයක් ඇත්තේ නෑ. මේ තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කියලා. ඊට පස්සේ මේ සම්මසන ඥානයේ බුදුහාමුදුරුවන්ගේ ඒ සුවිශේෂී අවස්ථාව පෙන්නට පස්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් තමයි ඊ ගාවට මේ සම්මස්සර ඥානයේ විශේෂඥයක් කියලා ඉඳලා තින්නේ. උන්වහන්සේට දඹදිව තලයේ තිබෙන සවිඥානික අවිඥානික සියල්ල දැක ගන්න හම්බෙලා තියෙනවා. තමන්ගේ මේ වර්තමානයේ ලැබෙන අත්දැකීමට සාපේක්ෂව මේ දඹදිව ප්‍රදේශයේ ජම්බුද්වීපයේ කියන එකේ අවිඥානික සවිඥානික සියල්ල අනුමාන කරන්න පුළුවන්. ඊට පස්සේ පහළ වෙච්ච කාටවත් ඒ මට්ටමට යන්න බෑ. නමුත් මේ විඳින අත්දැකීමෙන් අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි අරයටත් මෙහෙමයි මෙයාටත් මෙහෙමයි සප්‍රාණික දේවල් වලත් මෙහෙමයි අප්‍රාණික දේවල් වලත් මෙහෙමයි කියලා මේ සියල්ලටම පොදු සියල්ලටම සාමාන්‍ය වූ සාමාන්‍ය වූ ලක්ෂණ ටික යෝගාවචරයට පේන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒක ඉතිරි පැතිරි වැඩෙන ප්‍රදේශය අතිරික්ත කරලා ගත්තොත් අදි තක්සේරුවට ගත්තොත් රහත් උනායි කියලා හිතනවා. අවතක්සේරු කළ බය වුණොත් තමන්ට භීතිකාවක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සම්මස්න ඥාන අවස්ථාව තීරණාත්මක අවස්ථාවක් යෝගාවචර ජීවිතයක ඒ සඳහා මේ සම්මස්න ඥානය සඳහා තමන්ගේ සුතමය ඥානය හොඳට තියෙනවා නම් එයාට මෙතෙන්දි පටලවන්න තියෙන අවස්ථාව අඩුයි. පොතපත කියපු පෙරහුරුව තියෙනවා. බණ අහපු පෙරහුරුව තියෙනවා. ඊට ඉස්සලා කරගත්ත යම් යම් අත්වැරදි වල අත්දැකීම් තියෙනවා. ඒ නිසා යා තේරුම් ගන්න තියෙන ඊට වැඩි මම මේ ඉන්නේ මේ වගේ තත්වයක කලබල වෙන්න නරකයි. මේක නැවත නැවතත් නැවත නැවතත් කරනකොට මේ පිළිබඳව තියෙන යම් සැකයක් තියෙනවා නම් දුරු වෙයි. දූවිලි තියෙනවා නම් පිසවිලා යයි. කලබල වෙන්න එපා මේක නැවත නැවත කරන්න කියලා. බහුසුත ඥාන අඩු නම් එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධිය අඩු නම් මේක ඒ කෙනාට පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. සුතමි ඥානෙ අවශ්‍යයි. ගුරුවරයෙක්ගේ පෙර මඟ දැක්වීම අවශ්‍යයි. මොකද Taman මෙතෙක් මෙතෙන්ට එනකන් ගෙනාපු පදනම සම්පූර්ණම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බිඳිලා යන්න පටන් ගන්නවා. බැලූ බැලූ දේවල් වල නිට්‍යව තියෙන දෙයක් ඇත්තේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ මේ සම්මතන ඥාණයට කිට්ටු කරලා කියලා තියෙන ආස්වාස ප්‍රසවාසය මුල් කරගත්තා නම් යම් කිසි කෙනෙක් අපි කිව්වොත් මේ ආනාපාන සතිය කරනවායි කියලා එයා අතීත අනාගත පච්චුප්පන්නාන ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණිතං වා යන්දුරේ සම්තිකේවා අජ්ජත්තං වා බහිද්ධා වා කියලා මේ ආනාපාන සතිය 11 ආකාරයක් තියෙනවා. මේ තියෙන ආනාපානය මේ කොහේ ඉඳලාද මේ ආවේ? මේක ඉවරලා කොහටද යන්නේ? කියලා ආස්වාශය ගත්තොත් ආස්වාශයේ මුල මැද අග කියලා අර ආස්වාස ප්‍රසවාස දෙක අතර සංසන්දනේ වගේ ආස්වාසේ මුලයි මැදයි අගයි කියලා සංසන්දනය කරලා බලන්න පුළුවන් තරම් ආස්වාස ප්‍රසවාසයේ මූණට මූණ දාලා හිටනවා. ඒක බලනකොට පේනවා මේ ආස්වාස ප්‍රස්වාසය මේ නොදැනෙන තැනක ඉඳලා ඌලංගම් දෙනුව නොදැනෙන තැනක ඉඳලා දැනෙන මට්ටමටපත් වුණාට පස්සේ තමයි ස්පර්ශ උණයි කියලා අපි කියන්නේ. නමුත් ඒ ස්පර්ශ කරන්න අපි ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා වැඩ පිළිවෙල පටන් ගන්න තිබිලා තියෙනවා. ඒ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා යම් තැනකට නාස්පුඩු පුරවාගෙන මේක යනකොට තමයි ඔන්න නාස්පුඩුවේ දැනෙන්නේ. නැත්තම් නාසික උඩුතොලේ දැනෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා මේක කස කැවිලා තියෙනවා. ඊට පස්සේ අපි යම් තැනක හිතුවොත් දැන් මින් යාට හුස්ම ඉවරයි කියලා නමුත් තව දිගට ගලන ගැල්ම තියෙනවා. ඉතින් කවදා හරි යෝගාවචරයා මේ ස්පර්ශය කියන දේ නැත්නම් මේ <coughs> දැනෙනවයි කියන දේ වෙන්න ඉස්සෙල්ලා පටන් ගත්ත කැලලක් තියෙනවා. චිරේ පිටිපස්සේ තමයි මේ නාටකම නටන්නේ ඉස්සෙල්ලා වෙස් ගන්නන්නේ. ඊට පස්සේ මේ නලු නිලියෝ තිරෙන් එහාට ගියාට ඒගොල්ලෝ මේ ඇඳුම් ගලවලා ආයෙත් සීමයයි එහෙම නැත්නම් සියදුරිස් බවට ආයෙපත් වෙනවා. ඇඳගෙන ඉන්න වෙලාවේ තමයි රාජ්‍ය රෝයි අනම්මනම් කරන්නේ. අපි මෙතෙක් කල් දැකලා තියෙන නාඩගම විතරයි. වෙස් බඳින්න ඉස්සලා දැකලත් නැහැ. නාඩගම වලට වෙස් ගලවන දැකලත් නැහැ. ඒ නිසා ආස්වාසිය පටන් ගන්න ඉස්සරලා ප්‍රകൃතියක් තියෙනවා. අපිට පේන තැන ඉවරුණාට පස්සේ තවත් තියෙන වැඩපිළිවෙලක්. මේ දෙකත් එක්ක බලනකොට තේරෙනවා අපි මේ ආස්වාසේ පිටකොන්ද විතරක් දැකලා තමයි මේ ආස්වාසේ දැක්කයි කියලා කියන්නේ. ප්‍රස්වාසයේත් පිටකොන්ද දැකලා විතරයි මේ වෙස් බැඳලා නටනවා දැකලා අපි මේ වෙස් දැක්කයි කියලා කියන්නේ. නමුත් වෙස් බැඳන්ට ඉස්සෙල්ලා වෙස් ගැලෙවට පස්සේ මේක දිහා බලනකොට පේනවා මේ ආස්වාස ප්‍රස්වාසය කිසිසේත්ම මගේ වමනාට සිදුවෙන එකක් නෙවෙයි. ඒ ඒ හේතු ප්‍රත්‍ය ඇති වෙනකොට ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ ඒ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ස්පර්ශය නැති වෙනොත් ආනාපානෙ නැති වෙලා නැහැ. ආස්වාසේ නැති වෙලත් නැහැ ප්‍රසවාසේ නැති වෙලත් නැහැ ඊට වැඩිය වලිග දෙකක් තියෙනවා දෙපැත්තට. ආන්නේ විස්තර දකිලා යනකොට යාට තේරෙනවා සම්පූර්ණ ආස්වාසේ යම් වෙලාවකට අපිට විස්තර සහිතව දකින්න පුළුවන් නම් ඔය තාලෙටම තමයි සරුවත් චන්නාංශය දැකලා තියෙන්නේ. ඔය සාලෙටම තමයි ථාරිපුත්‍ර ස්වාමීන් දැක්ක හැබැයි උන්වහන්සේලාට අපිටත් අපි දකින්න தത്വෙටත් වැඩිය ප්‍රාග් අවදිය හට ගන්න වෙලාව කලල අවස්ථාව දැක් ගන්න පුළුවන්. අපි ඉවරුණයි කියලා වැඩේ අතහැරියාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලාගේ සරුවච්චන් වහන්සේලාගේ තියෙන සතිය කොච්චරද කියනවනම් ඒගොල්ලෝ දන්න මේ ස්පර්ශය හේතු නැතිවලා නැතුව ගියාට ආනාපානේ තාම ගෙවෙමින් පවතිනවා. ආන්නේ කොටස දකින්නකොට තේරෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රകൃතිය දකින්න මුල අග දකින්න ඕනේ අතීත ස්වරූපේ දකින්න ඕනේ අනාගත ස්වරූපේ දකින්න ඕනේ මේක දකින්න නැතුව කවුරු හරි කිව්වොත් මම අවුරුදු 16ක් ආස්වාද ප්‍රසවාස භාවනා ආනපන සති භාවනා කරලා තියෙනවා කියලා බොරුත් නෙවෙයි හැබැයි පචයක් තමයි. බොරු කියන්න ඕනකමක් නැහැ එයාට. එයා හිතන්නේ ඇත්තටම මේ අවංකෝ කියන්නේ. නමුත් සරුවචනාංශය දන්න මේ මොෂ මොනවද දැකලාද මේ කතා කරන්නේ කියලා. ඒ වගේම මේ ගොරෝසු ආනාපානය දැකලා ඒ මේ බලබලා හිටපු ගොරෝසු ආනාපානෙම තව සල්ප වේලාවකින් මධ්‍යස්ත වෙලා සුකුම වෙලා සුකුමතර තත්ත්වයටපත් වුණා නම් ඇයි එහෙම වෙන්නේ කියලා සැක කරන්නේ නැතුව මේකේ අවස්ථා දෙකක් තියෙනවා ඕලාරික අවස්ථාව සහ සුකුම අවස්ථාව. ගොරෝසු අවස්ථාව සහ සියුම් අවස්ථාව. එයා දන්නවනම් මේ ඕලාරිකෝ ගොරෝසුර තිබිච්ච දේ අත නෑර සතිය පවත්නකොට සුකුම භාවයටපත් වෙන්න පුළුවන් දෙකම ආනපාන. තම භාවනා කරලා දන්නේ නැති කෙනා මේ සම්මතන ඥාණයට ආපු නැති කෙනා ධම්මට්ටි ඥාණයට ආපු නැති කෙනා ණය විපස්සනාව දන්නේ නැති එකන ආස්වාස් ප්‍රසවාසයේ සිවුම් වේගන යනකොටම හිතෙනවා සතිය කැඩිලා සමාධිය නැති වුණා. ඉතින් අයියෙන් ආය ආනාපාන ගොරෝසු කරන්න හදනවා. එයා දන්නේ මේ ආනාපානෙම ගොරෝසු සහ සිවුම් කියලා දෙකක් තියෙනවායි කියලා. ඒ වගේම සමහරලාට ආනාපාන කරනකොට ඒක දකින්න හම්බුණා ලොකු දෙයක්. මම මේ බල බල හිටියේ මේක කල් හම්බුණා ඕන්න අද හම්බුණා කිව්වම ඉතාමත්ම ප්‍රණීතයි. ලොකු ජයග්‍රහණයක් විදියට ආනපාන පේනවා. සමහරට ආනපාන දිහාම් බලන් ඉන්නවා. ඒක එපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා, නිින්දට වැටෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් යෝගාවචරය මේ ධම්මට්ටි ඥාණයටපත් වෙලා නැත්තම් මේ අතීතංසේ ඥානෙ, අනාගතංසේ ඥානෙ, පච්චුප්පන්නංසේ ඥානෙ නැත්තම් එයා ඒක ප්‍රනීත වෙලාව නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හීන අවස්ථාවේ නෝඩ කියනවා භාවනා කරුණා, සතිය කරුණා සමාධිය කරනවා මට ආනාපානේ හරියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මට වෙන අරමුණක් දෙන්න බැරිද කියලා ආනාපාන වෙනුවට වෙන එකක් ඉල්ලනවා. මොකද යා අපේක්ෂා කරන්නේ ආනාපානේ නොදකින්න පතන් අවස්ථාවක් තියෙනවා. ප්‍රණීත අවස්ථාව නෙවෙයි එපා වෙන අවස්ථාව තියෙන දෙකම ආනාපාන. ඒ වගේම দূරේවා සම්තිකේවා තමන්ට හොඳට මේ නාසිකාග්‍රේ නාස්කුඩු පුරවාගෙන දැනෙනවා. සමහරට මේ බලහන් ඉනකොට ආනාපානේ අද්දක වහගෙන ඉනකොට බම්බයක් විතර ඈතට ගිහිල්ලා කොහෙදෝ සිද්ධ වෙනවා. ඉතින් හිතනවා මේ මොන හරි නිදිමතක් ඇවිල්ලාද? අන්ධබන්ද වෙලාද? මොකද මේ හොඳට නාසිකාග්‍රේ තිබිච්ච එක ඈතට ගිහිල්ලා. සමහර වෙලාවට මේ නාසිකාග්‍රේ තිබිච්ච එක මොළේ මැදට මැදට මැදට මැදට හරියට පේනවා ආනාපාන සිද්ධ වෙන්නේ මේ නහය කුහරේ ඇතුළට ගිහලා නැමෙන්න නැම්මේ වගේ කියලා. මොළේ ඇතුළට ඇතුළට යන වගේ පේනවා. ඒ වගේ මේක විස්ථාපන වෙන වෙලාවල් තියෙනවා. හැපෙන තැන. සමහරట్లాට හොඳට තේනවා ආනාපානේ මේ මගේ දැන් මම කියලා ගන්න හැම සීමා කරගත්ත පා තලයෙන් උඩ කෙස්වලින් යට ප්‍රදේශයේ ඇතුලේ ආනපාන සිද්ධ වෙන්නේ කියලා. සමහරට වෙන මොන විදියෙන්වත් එහෙම තියෙන තැන අල්ලන්න බෑ. ඒක කොහෙද? බාහිරේ. මේ හැම වෙලාවෙකම මේ අති ඇතුලේ තිබුණ ආනපානේ එළියට විස්ථාපන වෙනවා. දුර තිබුණ එක ළඟට එනවා. ඉතින් මේ යෝගාවචරය මේ ධම්මට්ටි ඥානෙට එනකන් එයා හිතනවා එළියේ තියෙන ආනාපාන දකින්නේ මමමයි ඒක ඇතුළට එනකොත් මමමයි මේ ආනාපාන දකින්නේ සියුම්මට තිබුණු එක නා දකින්නේත් මමමයි ගුරුසු වෙනකොට දකින්නේත් මමමයි ප්‍රිය අවස්ථාවක් දකින්නේ මමමයි අප්‍රිය අවස්ථාවක් දකින්නේ මමමයි කියලා මේ හැම එකක් තුළම මමෙක් හොයනවා නමුත් මේ ප්‍රිය අවස්ථාවත් එක්කම පහළ වෙන මමයා එතනම මෙරිලා යනවා නැති වෙලා යනවා අප්‍රිය අවස්ථාවට එනකොට වෙන ආනාපානයක් වෙන කෙනෙක් වෙන චිත්තක්ෂණයක් තියෙන්නේ කියලා මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතා කැඩිලා යන එක දැනුනොත් යෝගාවචර දැනුනොත් නූල් බඳින්න වෙනවා. ඒ තරම් බය ඇති වෙනවා මේ දකින ආනාපාන විතරක් නෙවෙයි වෙනස් වෙන්නේ බලන මමත් වෙනස් වෙනවා. එහෙම එක දිගට පවතින දෙයක් මේකේ නෑ. ඒ ඒ වෙලාවේ පවතින දේවල් අපි මේ හිතින් ගැට ගහගෙන යන එකක් මිස මේකේ ගලණයක් නැහැ. එතන එතන එතන එතන පහළ වෙලා යනවායි කියලා. ඒ නිසා මේ මිතෙක්කල් ආනාපානේ බලන්නේ හිටියානේ. සියුම් වෙලා ඉඳලා ගොරෝසු වෙනකම් මමයි ඒක දැක්කේ. නැත්නම් ගොරෝසු ඉඳලා සියුම් වෙනකම් මමයි ඒක දැක්කේ කියලා මේ සම්මතන ඥානෙට එනකොට අතීතංසේ ඥානෙ, පච්චුප්පන්නංසේ ඥානෙ, අනාගතංසේ ඥානයනකොට පේනවා මේ ආනාපාන විතරක් නෙවෙයි පෙරලෙන්නේ එතන එතන එතන මතුවෙන්නේ බලානින්න හිතත් එතන එතන මතුවෙනවා ඒ නිසා ගොරෝසු එක බලපෙන්නා නෙවෙයි සියුම් එක බලන්නේ ඇතුළත පේනවා දකපෙන්නා නෙවෙයි පිටේ එක බලන්නේ දුරේ තියෙන එකනා බලපෙන්නා නෙවෙයි ළඟ බලන්නේ ප්‍රිය වශයෙන් දකපෙන්නා නෙවෙයි අප්‍රිය වශයෙන් දකින්න කියලා මේ ධර්මයේ විසින් මේ හේතු ප්‍රත්‍යයෙන් සිදුවෙන දෙයක් ඒක රූප ධර්මයේ විතරක් නෙවෙයි ඒක බලන පුද්ගලයාගෙත් යෝගාවචරයාගෙත් එතන එතන මතුවෙන දෙයක් එතන එතන මතුවෙන දෙයක් කියලා තේරුම් ගන්න හදනකොට හරියටම නිවනට යොමු වෙච්ච එකනානා එහෙම නැත්නම් මේ ධර්මයන්ගේ පවතින සාමාන්‍ය ලක්ෂණය බලන්න තරම් සූදානමින් යන කෙනෙකුට නම් පේනවා මේ ධර්ම පෙරපත එකතු වුණාම කාට වුණත් ඔච්චර තමයි පේන්නේ. ධර්ම පෙළපට එකතු වෙලා නැත්නම් එකලස් වෙලා නැත්නම් ඔක පේන්නේ ඒකෙන් තමයි අපි ලෝකයක් හදාන තියෙන්නේ. ඒ ලෝකේ තියෙන විදිහට මමමයි ගොරෝසු ආනාපාන දැක්කේ මමමයි සියුම් ආනාපානේ බවටපත් උනේ. මමමයි ප්‍රනීත ආනාපාන දැක්කේ මමමයි අප්‍රනීත ආනාපානේ දකින්න කියලා මෙව අතර අපි නොදැනුවත්වම පටලවා ගැනීමක් තේමාවක් මමෙක් නිත්‍ය සංඥාවක් ඒකල ඒ හරහා සුඛයක් ලබනද තියෙන මේ ප්‍රයත්නය ධර්මයා ධර්ම කොටාස වහවහ වහවහ පැමිණෙන පැමිණෙන ස්වරූපේ බලාන යනකොට පේනවා මෙතන මේ පැවැත්මක් නැති දෙයක පැවැත්මක් තියෙන බවට මේ ගැට ගැහෙන ගැට ගැහිල්ල සාමාන්‍ය පෞල් ජීවිතවල ජීවත් කරන මමෙක් ඉන්න එහෙම නැත්නම් මේ ගැට ගහ ගන්න කෙනාට මෙහෙම එකක් නැති බව පළවෙනි වතාවට මේ සම්මස්සන ඥාන වෙලාදී දකිනකොට එයාට මේ ඉඳගෙන ඉන්න පොලෝ කැඩිලා ගියා වගේ බිම්බෝම්බයක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ පෝරකයක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ පුදුමාකාර බයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කියනවා සරුවච්චන් වහන්සේ මේ බලානේ ඉන්න ආනපාන විතරක් නෙමෙයි අතීත අනාගත වච්චුප්පන්න වශයෙන් ඕලාරික සුකුම වශයෙන් හීන ප්‍රනිත වශයෙන් වෙනස් වෙන්නේ. බලානේ ඉන්න හිතත් එතන එතන එතන පහළ වෙනවා මිස ගලණයක් නැති බව එනත මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්නකොට ਸਰුවචනාංශේ නිදර්ශනයක් දෙනවා ඒ සිංහයා කැළේ ජීවත් වෙන සිංහයා Taman කැමැති ප්‍රමාණයක් ගුහාවේ බුදියාගෙන ඉඳලා එළියට ඇවිල්ලා සිංහ ගුහාවේ ඉස්සරහා අතපය දිගෑරලා ඈනුමක් කරලා තුන් සැරයක් සීහනාද කරනවලු කෙරුවට පස්සේ දැන් දන්නවා සත්තු කැලේ ඉන්න මූට හම්බෙන ඕනම එක දැන් කනවා. ඒක නිසා ඒ සිංහයා තුන් සැරයක් සිංහනද දෙනකොට කුරුල්ලෝ අහසට පයින්නවා. වතුරේ ඉන්න සත්තු වතුරට රිංගනවා. බිල් වල ඉන්න සත්තු බිල්ලට රිංගනවා. හැම කෙනාම හැංගෙනවා. දැන් ඊගාවට එන එක කනවා. ඒ නිසා මුළු සත්ත්ව ප්‍රජාවම මේ සිංහ නාදයට මුළු කැලේම කලබල වෙනවා. කොච්චරද කියනවනම් කිට්ටුවක පාතක රාජධානියක් තිබිලා ඒ රාජධානියේ ඇත්ගාලක් තිබිලා ඇත්ගාලේ ඉන්න මංගලහත්ති රාජා පවා කකුල් දෙක පිටිපසට කරලා ඒ වෙලාවේ කාපු කොළබොක්ක එළියට යන්න පටන් ගන්නවලු. සිංහනාදී ඇහෙනකොට කොළබොක්ක එළියට එනවා. මේ බඩ උණු වෙලා යන්න පටන් ගන්නවා. ඒ තරම් සිංහනාදේ සරයි. අන්න ඒ වගේ තමයි කියනවා සරුවච්චන් ආංශේ මේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට දීර්ඝ කාලීන දිවිගොල්ල බ්‍රහ්ම ගොල්ලන්න පවා කොළබොක්ක එළියට එනවා. කොළබොක්ක එළියට යනවා. මොකද මේ මුළු ලෝකෙම අදාහන හිටියේ මේ දීර්ඝ කෙටි හුස්ම වැළුවේ දිග හුස්ම වැළුවේ මමමයි. ගොරෝසු මෙසේ ඉඳලා සියුම් හුස්මට ගියේ මමමයි. ප්‍රණීතේ ඉඳලා හීන උනේ මමමයි කියලා ඉන්න අය ඔක්කොම කඩ කඩ කඩ කඩ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පුදුමාකාර බයක් හට ගන්නවා. මේ සම්පූර්ණ නිත්‍ය සංඥාවේ ගත කරන ලෝකයාට ලාවට වගේ හීනෙන් වගේ තේරෙනවා සබ්බේ සංඛාරා නිච්චා. දැන් මේ පේන ආනාපානයට සාපේක්ෂව යාට පේනවා මම පිම්බීම හැකිලිම ගත්තා නම් ඒකත් අනිච්චං. මම වම දකුණ බැලුවා නම් ඒකත් අනිත්‍යයි. මම වැසිකිලි ඉඳගෙන වැසිකිලි කරන දිහා සතිමත් වුණා නම් ඒකත් අනිත්‍යයි. කැසිකිලි කෙරුවත් අත නැමුවත් අත දිග ඇරියත් රූප බැලුවත් සද්ද ඇහුවත් මේකේ තියෙන්නේ සන්තතියක් සන්තතියේ පැවැත්මක් නැහැ. එතන එතන පැමිණෙන දේෙන් අපි හදාගත්ත කතාවක්. මේකට කියනවා ඝන සංඥාවක් වශයෙන් දැන් ඒකකයක් වශයෙන් මමෙක් වශයෙන් තියාගත්ත හිටපු මේ ඝන සංඥාව කලාප සංඥාවක් බවට තේරෙනවා. අපි ඉලපත කියලා ගත්තට එතන ඉලපතක් නැහැ කූරු සමූහයක් තියෙන කියලා තේරෙනවා. අපි මේ කඹයක් කියලා ගත්තට ලස්සනට ගෙතිච්ච තන්තු සමූහයක් මෙතන තියෙන කියලා තේරෙනවා. ඒතර කඹයකට බර දාලා ජීවිත ආරක්ෂාව දෙන්න පුළුවන් වුණාට අර තන්තුවකට ජීවිත ආරක්ෂාව දෙන්න බැරි නිසා අපි මෙතෙක් කල් එලිලා හිටපු දේවල් මේ නිට්යයි සුඛයි සුබයි ආත්මයි කියලා අල්ලගෙන ඉන්න දේවල් පතුරු ගහලා බලනකොට විසුතුරු වෙලා බලනකොට සම්මර්ෂණය කරනකොට මේ පුංචි පුංචි අංශු රාශියක් එකතු වෙච්ච හැදි දෙයක් මෙව්වටනේ අපි මේ චංචල නිචල දේපොළ කියලා හිතාන හිටියේ මේ අම්මා තාත්තා කියලා නැත්තම් මේ මගේ જાතිය මගේ ආගම මගේ පන්තල කියලා මේ බදාගෙන හිටපු දේවල් වල තියෙන්නේ අන්තිම වශයෙන් වහ වහ ඇතිබී යන දෙයක් කියනකොට මේ අනිත්‍ය භාවය මේ සබ්බේ සංඛාර අනිච්චා කියන භාවය යෝගාවචරයට සම්පූර්ණ වැටහිලා නැහැ. නමුත් භාවනා කරන අරමුණට සාපේක්ෂව වැටෙනකොට ඒක අනෙකුත් අරමුණටත් මෙච්චරමයි කියලා අනුමාන ඥාණයෙන් වැටහීම වැඩි සුතමේ ඥාණේ තියෙන කෙනා. නැති කෙනායක වහන්න අද මෙයා කියන මේ ආනාපාන විතරයි හෙල්ලෙන්නේ අනිත්‍යව ස්ථිරයි. ඒ නිසා මේ ආනාපානේ ওই විදිහට භාවනා කරන යනකොට හෙල්ලුණාට ඇස් දෙක අල්ල බැලුවොත් මේ ඔක්කොම තියෙන්නේ. ඉතියා කරන්නේ අර දකින්න දේ වැරදි වෙන්නේ නැති මේ ලෝකේ නිට්ටයයි කියන අදහසට නැවත නැවත එනවා. නමුත් සුතමේ ඥානෙ ඇති සූදානම් වෙලා ගිය කෙනෙකුට මේ අතීතංසේ ඥානෙ වර්තම අනාගතංසේ ඥානෙ පච්චුප්පන්නේසේ ඥානෙ විදියට යමක් මූල කර්මස්ථානයේ වාසයෙන් යමක් රූප ධර්මයක් වශයෙන් අරගෙන භාවනා කරනවා යම් කිසි කෙනෙක් ඒක දිහා හොඳට බලාන ඉන්නකොට අනිවාර්යයෙන්ම ඒකට කිට්ටු කරන්න කිට්ටු කරන්න ආසන්න වෙන්න ආසන්න වෙන්න උත්සන්න වෙන්න උත්සන්න වෙන්න ඒක මේ කලාපයක් බව ගොඩක සමූහයක් බව සමූහාර්ථයෙන් අපි මේක අල්ලගෙන හිටියට ඒ පුංචි පුංචි කොටස් ඇති වෙන ක්ෂණයෙන් නැති වෙනවා. ඒක නිසා මේකේ ගාණ්ඩ තරම් නিত্য දෙයක් නැති බව. මෙහෙව් ඉසුඹුලන්න තරම් චිත්තක්ෂණයක් ඉඩ නොතබා පෙළෙන පොළන කම්පන වෙන චංචල වෙන ධර්මවල කුමනනම් සැපයක්ද කියලා මේ එව් වගේ තියෙන පෙළෙන ගතිය වැඩි වෙනකොට නලියන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචර තේනවා මේ තුල සැපක් හොයන්න බෑ මේ තුල තියෙනවා නම් තියෙන පොළන ගතිය නැත්නම් පෙළෙන ගතිය කියලා කියනවා තවන ගතිය තියෙනවායි කියලා බැලූ බැලූ අත යෝගාවචරට මේ දුක දනමන ගතිය සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක තේරෙන්න පටන් ගන්නවා හැබැයි මේ මුළු ලෝකෙම තියෙන සංස්කාර දැකලා නෙමෙයි සිද්ධ වෙන්නේ භාවනා කරන අරමුණට සාපේක්ෂව ඒ අණුව අනිකුත් ධර්ම ඊයේ පහළුච්ච ධර්ම හෙට පහළ වෙන ධර්ම භාවනා නොකර කෙරුවත් කෙනා තුලත් පේන ධර්ම සියල්ලගෙම තියෙන මේකයි කියලා සාමාන්‍ය වශයෙන් සාමාන්‍ය වශයෙන් තේරෙන්න පටන් අර ගන්නවා ඒ නිසා මේ සම්මස්න අවස්ථාවේදී ඒ කෙනාට හිතෙන්නේ මම ඔක්කොම දැක්කා වගේ නමුත් දැකලා තියෙන්නේ නියැඳියක් විතරයි තමන් ගත්ත අරමුණ විතරයි හොඳට සුතමේ ඥාන තියෙන එකනට මේක තේරෙන්න පටන් ගන්නවා මේක අතීතයට අනාගතයට හේදුවත් වෙන වස්තුවකට හේදුවත් මේ මන් දැකපු දේ බොරු කරන්න බෑ මේකම තමයි හැමදාම වෙන්නේ කියලා එයා වහවහ මේක සම්මසර ඥානයක් බවට මග්ගාමග්ග ඥාන දර්ශනයක් බවට ධම්මට්ඨිතියක් බවට යථාව දර්ශනයක් බවට සම්මා දර්ශනයක් බවට එහෙම නැත්නම් පච්චේකාර දර්ශනයක් විදිහට දකිනවා අනිත් ඔක්කොම කරන්නේ මේක වහන්න හදනවා. මේක වැරදි ළමයි වෙලා තියෙන්නේ. මෙහෙම වෙන්න බෑ කියලා ඒ එන ඥාන සැකයක් හරහා බයක් හරහා නීරසකමක් හරහා කම්මැලිකමක් හරහා නිදිමතක් හරහා එහෙම නැත්නම් හිත සැඟවි ගැනීමක් හරහා මේකෙන් කටිපයි. ඉතින් ආධුනික කාලේ යෝගාවචරයා හැම භාවනා කරපු එකක්ම හරි ගිහිල්ලා තියෙනවා. නමුත් මේක පිළිගන්න ලෑස්ති නෑ. එක්ක සුතමේ ඥානෙ මදි එහෙම නැත්නම් මේ දැකපු දේ සැක කිරීම විනෝදාංශයක් කරගන්න. මේ දකින්න දේට බය වෙන එක විනෝදාංශයක් කරන. නීරස වෙලා කම්මැලි වෙලා. ඒක නිසා සම්මසන ඥාන කියලා කියන්නේ නිතිපතා භාවනා කරන කෙනෙක්, පෙරපින් තියෙන කෙනෙක්, අසුවිරු ඥාන ඇති කෙනෙක් භාවනා කරනකොට වේලාවක තේරුම් ගන්නවා මේ භාවනාවේ තියෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි පෙළ ගැහුනොත් ඕනම වෙලාවක මේක තියෙනවා. ඒක දිහා බැලුවොත් මේ එකම දෙයක්වත් චංචල කම්පන නොවි නෑ. සියල්ලම වෙනස් වෙමින් පවතිනවා. මේකට අපි කියනවා හුත්වා අභාවතා අනිච්චතා විපරිණාමතා. මොනම දෙයක්වත් දෙසරයක් බලන්න තියෙන්නේ නෑ. ඒ නිසා මේ මහසීසෑඩෝ ස්වාමීන් වහන්සේ ලියනවා විස්තර සහිතව ඕලාරික ආස්වාසයේ සියුම් බවටපත් වෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ආස්වාසයේ ඕලාරික භවයේ ඉඳලා ප්‍රස්වාසයට මාරු වෙනකොට ඒ ඕලාරික ආස්වාසය දැකපු මිනිහා නෙවෙයි ඒ ගෑණි නෙවෙයි සියුම් ආනපන බලන්නේ වෙන කෙනෙක්. ඒ අතරමැද වෙනස් වෙලා. ඒක බටහිර දර්ශන විද්‍යාවේ කියනවා එක මිනිහෙකුට දෙසරයක් ගඟට බැලලා නාන්න බෑ. මොකද මේ ගඟ ගලලා ඉවරයි. පළවෙනි සැරේ බහිනකොට තිබුණ ගඟට නෙමෙයි දෙවෙනි සැරේ බහින්නේ. බටහිර ආසියාකරේ කියනවා ඒ මිනිහමත් නෙමෙයි බහින්නේ. ඊට වැඩි වයසක මිනිහෙක් ඊට පස්සේ පොඩ්ඩකින් බහින්නේ. ඒ නිසා මේ ධර්මතා අතර තියෙන මේ සම්බන්ධතාවය මකණ්ඩයි මේ සාමාන්‍ය භෞතික ඥාන ඒව වහලා මේ අතර අපි ಜಾති හදනවා ආගම් හදනවා සිල්ලංගේවල් හදනවා වගේ මේ වහා වෙනස් වෙන සුළු දේ නিত্য කරගෙන සුඛ කරගෙන සුභ කරගෙන ආත්ම කරගන්න මේ ළමා ලෝකයේ ඉස්ලාම් වතාවට අපි කියනවා කෙල්ලෙක් ලොකු වෙනවයි කියලා එනතල් ලිංගික පරිණතිය කියලා භාවනායේ ලොකු වෙන තැන තමයි මේ තේරුම් ගන්න අපි කොච්චර ಜಾති කරලා මේ අනිත්‍යතාවය වහන්න හැදුවත් භාවනා කරලා මේ උපදවාගත යුතු ඥාන වශයෙන් අතීතංසේ ඥාන අනාගතංසේ ඥාන පච්චුප්පන්නංසේ ඥාන පහළ වෙච්ච කෙනාට තේරෙනවා මේ වගේ තියෙන මේ බිඳෙන බව විනාශ වෙන සුළු බව මේ ලෝකේ තියෙන මොනම ධර්මතාවයකින්වත් පුරුද්දන්න බෑ. ඒක බාහිර ගන්නකම් අපි ඉතින් වක්කාර ගති පහළ වෙනවා නැත්නම් අර ඇත් ගාලේ ඉන්න මංගලහස්ති රාජයාට සිංහනාදී ඇහෙනකොට වගේ මේ අනිත්‍ය භාවයේ වැටෙනකොට කොලබොක්ක එළියට යන්න පටන් ගන්නවා. බඩත් රත් වෙනවා, ඔළුව කැරකෙන්න ගන්නවා, බෙල්ල කඩා වැටෙනවා. පුදුමාකාර සෙල්ලම් ටිකක් තියෙනවා. උඟ දෙනෙක් කියනවා මේ වාහන වැරදිලා. එහෙම නැත්නම් මේ භූතෙක් ගහලා. එහෙම නැත්නම් මේ හූනියම් කරලා. ඉතින් රෑදේ රෑමැද දඟලනවා. මෙහින් භාවනා කරනවා. මෙහින් සත්‍ය මත වෙනකොට නූල් බඳිනවා. සෙත් කවි කියනවා. මාර දෙල්ලමක් තියෙන මේ භාවනා ලෝකේ. අනික් කට්ටිය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ජොලිය ජීවත් වෙනවා. ඒගොල්ලන්ට නිත්‍ය සංඥාව තියෙනවා ඒකම තියාගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියන සද්ද දෙනකොටම ඒ දීර්ඝායුෂ්ක දෙවිවරුත් බ්‍රහ්මයොත් හෙල්ලිලා උඩ පයින්නවලු. ඒ මොකද චාතුම් මහරජිකාවේ ඉන්න ඒ හතරවරන් දිවිගොල්ල ඒ දිවි ලෝකේ ඉස්සලම් පහළ වෙච්ච කට්ටිය. ඒගොල්ලන් තමයි දිව්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිම තියෙන. ඒගොල්ල තමයි අනිත් ඔක්කොම පස්සේ ඇවිල්ලා පස්සේ මැරලා යනවා. දෙයියෝ මැරෙන්නේ නැහැ, චුත වෙනවා. ඉතින් මට කියවෙන වචන ඔය. මේ කට්ටිය අන්තිමටලු මැරෙන්නේ නැත්තම් චුත. ඒ නිසා ඒගොල්ල කියනවලු අනික් පස්සේ ඔක්කොම අනිතයි, අපි නිට්ටයයි. ඒ පදන මේ දෙකෙන් තමයි මේගොල්ල තෙද විහිදවගෙන ඉන්නේ. ඊගාට තව චින්තට ගියාම සක්කර දේවේන්ද්‍රයා උන්ද හිතාන ඉන්නවා මම තමයි මේකට ඉස්සල්ලාම ආවේ මම තමයි අන්තිමට මැරෙන්නේ. පස්සේ අපකට මැරලා නිසා මම නිට්ටයයි. ඊගාට යාමේ ඉන්න සුයාම දෙයියාම දෙයියෝ එයත් ඉතින් මම අයියා කියලා. ඊගාවට නිම්මාන රති වසවත්ති හැම එකේම ඉන්න කට්ටිය කලින් ආපු කට්ටිය අල්ලගත්තාම ඒගොල්ලෝ අයිතිකාර වෙනවා. ඇමරිකාවට ගිහිල්ලා ඉස්සල්ලාම අල්ලගත්ත කොලම්බස් එයා ලංකා ඇමරිකාව අයිතිවාසිකම් කරන්නේ අර හිටපු සීරම එක්ක මැරුව එක්ක මැරෙන බවට වග බලාගත්තා ඊට පස්සේ ඇමරිකාවේ ඇමරිකන් ජාතිකයයි කියනවා. නමුත් ඊට කලින් හිටිය සතු ඉන්දියන් කාර්යෝ මේ මිනිසුගේ විනාශය නිසා මැරුවට පස්සේ උන් ඇමරිකන් නෙවෙයි. අරයා තමයි කියන්නේ අපිට මීගාවට දැන් අපේ ළඟට අපේ රටට එනවනම් වීසා ගන්න ඕන. කාගෙන්ද වීසා ගන්න? මයි ළඟට එන්න. මම තමයි මේකට කලින් ආවා. මම තමයි අයිතිකාරයා කියලා මේ හැම අල්ලාගත්ත දෙයක්ම අපි ඒ විදිහට අපි බලයෙන් අල්ලාගෙන හිටියට ඒකෙනත් මැරෙනවා මේ වස්තුවක් නැති මේ බව තේරුම් අරගෙන මේ පූර්ණ තේරුමක් නෙවෙයි සම්මස්සන වශයෙන් අනුමාන වශයෙන් තේරෙනකවත් දරා ගන්න මේ ලෝකේ ඉන්න ජනකාන ජනතාවගෙන් 0.01%කටවත් පෞරුෂත්වේ නැහැ. ඔක්කොම කරන්න හදන මේ පුපුරනවා පැච් කර කර වෙල්ඩින් කර කර හදා හදා හදා හදා පුරුද්ද පුරුද්ද යනවා මිසක් ඒක හරියට කියනවා මේ කුෂ්ඨ රෝගේ හැදිච්ච මිනිස්සෙක් රත්තරන් ආබරලා සරසන්න හදනවා වගේ කියලා. කුෂ්ඨ රෝග හැදිච්ච මිනිහට මොන රත්තරන් ආවරණ දැම්මත් කුෂ්ඨ ගන්ධත්තාරේ තමයි එන්නේ. ඒ නිසා මේ අනිත්‍යත්වයේ මෙච්චර ප්‍රසිද්ධව තියේදී ඒක වහන්න ගත්ත ප්‍රයත්නය තමයි අපි මෙතෙක් කල සංසාරේ ගත කරපු පුතජන ජීවිතේ. භාවනාදී කවදා හෝ මේ උපදවා ගත යුතු ඥාණයට අවශ්‍ය සාධකාවට පස්සේ ආ මේක තමයි මේ කියන්නේ ආනාපානිනා උදාහරණයක් වශයෙන් ගත්තොත් අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය වුවත් අනිත්‍ය වෙන්න ඉඩ තියෙනවා. කියලා අනු අනුමාන ඥානට දාලා බලන්න පුංචි පෞරුෂත්වයක් තිබිලා බෑ. ඒ පෞරුෂත්වයෙන් එක ගත්තත් ඒකට එහෙයි කියන්නේ එකෙක්වත් මේ ලෝකේ නෑ බුදුහාමුදුරුවෝ ඇර. ආර්යයන් වහන්සේනමක් මිස මේ ලෝකේ අපි ඇසුරු කරන කිසිම කෙනෙක් කැමති නෑ මේ අපි දැකපු දේ ප්‍රත්‍යක්ෂ බවත. ඒගොල්ලෝ කියනවා පොඩ්ඩක් මේ තෙල් ටිකක් මතුලන නල්ලේ ගහගෙන ඉඳලා බලන්න. එහෙම නැත්නම් මේ මේ ආරක්ෂක මන්ත්‍රයක් කරන්න ඔයාලට ඔළුව පොඩ්ඩක් නරක කරලා තියෙන භාවනා කරන්න ගිහිල්ලයි කියන්නේ. භාවනා කරන කෙනාගේ අත්දැකීම කියන්න ගත්තොත් ඒක නිසා මම කරුණා කරලා කියන්න මම මේ තරුණ කොල්ලන්ට ගෙල්ලන්න කියන්නේ භාවනා කරන බවවත් අත්‍යන්ත ලේනෑයෙකුටවත් කියන්න නම් එපා. වෙන්නේ අහේනියක්මයි. කවම කවදාකවත් කවුරක්වත් දන්නේ භාවනාවට අනුග්‍රහ කරන්න. ඕන කෙනෙක් දන්නවා භාවනාවට අරියාදුකම් කරන්න. මොකද මේ මුළු ලෝකෙම හැදිලා තියෙන නිත්‍ය සංඥාවේ. නිසා මේ අනිත්‍ය සංඥාව එනකොට අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි මේ බලපු අරමුණත් එහෙමයි අනික් කර්මුණත් මෙහෙමයි කියලා මේ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂය බිඳුවක් එකක් આવොත් අනුමාන ඥාන 100ක් හමාරක් එනවා. ඒ නිසා සමහරු මෙතෙන් ගියාට පස්සේ මේ ප්‍රත්‍යක්ෂය අනුව ගිය අනුමාන ඥාන වලට පණ තියෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂයෙන් නැතුවත් අනුමාන ඥාන කරන්න ගියාට පස්සේ එයා මෙතනදී මට සුවිශේෂ ඥාන පහළුණයි කියලා මට දිබ්බ චක්කු පහළුණා දිබ්බ සෝත පහළුණයි කියලා අතීත අනාගතය දිහා වර්තමානයේ අතහැරලා විශාල ගවේෂණ කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පරිශන කරන්න පටන් අර ගන්නවා අද මුළු භාවනා ලෝකෙම පැටලිලා තියෙනවා. ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඥානෙකුත් තියෙනවා. එයා ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගත්ත අනුමාන ඥාන නෙවෙයි ගරු කරන්නේ ප්‍රත්‍යක්ෂයේ පැත්තක තියලා කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ සඳහන් කරලා තියෙනවා. මේ සම්මස්සන ඥානය කියන්නේ ඉතිරි පැතිරි වැඩෙන ඥානයක්. හැබැයි කවදාකවත් ඒක ප්‍රත්‍යක්ෂයේ ඉක්මවල අනුමාන ඥාන වලට යන්න දෙන්න එපා. ඒක තමයි මනෝලෝකයක කොටු වෙනවා. කොටු වෙලා මට ඕනම දෙයක් ඕන විදියට අනුමාන කරන්න පුළුවන් කියලා ওই හද භාවනා පිටමද ලිවිලා තියෙන පොත්වලින් 99%ක්ම අත්දැකීම් නැතුව නෙවෙයි යම් ප්‍රමාණයක් අත්දැකීම් ඇති කරගෙන ඊට පස්සේ එව්ව අනුමාන ඥාන හරහා විස්තර කරනකොට භාවනා නොකරපු එකනට කොහොමඩක්වත් අල්ලන්න බෑ මේ මනස අත්දැකලාද මේ කියන්නේ නැත්ද කියලා. ඉතින් ඒක නිසා Taman එතෙන් ගිය දවසේ තමයි තේරෙන්නේ මේ තරම් ගැඹුරක් නැත්තම් මේ වගේ sannivedanaya කරගන්න බැරි කාරණාවක් මේ සරුවච්චන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. මේ සාරිපුත්තු සාංශ අපිට මතු කරලා තියෙන්නේ. ඒ නිසා යම් ප්‍රමාණයකට ධර්ම සම්මර්ෂණය කරන්න කරන්න දිගටෝම එකම අරමුණක් ඇසුරු කරමින් අරමුණේ පුළුවන් තරම් උත්සන්නව ආසන්නව සමීපව යන්න යන්න ඒ ධර්මවල තියෙන පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ බලන්න පටන් අරගත්තට පේනවා කොයි අරමුණෙන් ඇතුළට ගියත් ඇතුළට ගියාට පස්සේ එකම සංසිද්ධිය තමයි තියෙන්නේ. කොයි අරමුණෙන් ඇතුළට ගියත් දැන් අපි මේ ශාලාවට තියෙන දොරවල් රාශියක් තියෙනවා. අපි ඒ දොරෙන් ආවත් මේ පැත්ත දොරෙන් ආවත් මේ පැත්ත දොරෙන් ආවත් ශාලාවට එනවා වගේ එන්න ඉස්සෙල්ලා නම් අර පැත්ත උතුරු දොර දිවේ දොරටුව මේක දකුණු දොරටුව මේ පැත්තේ නැගෙනහිර දොරටුව කියලා කීයකි. ආවට පස්සේ ශාලාව එකයි. ඒ නිසා මෙතෙන්ට එනකන් යෝගාවචරය අරමුණු වශයෙන් වෙනස් එක්කෙනෙක් පිම්බීම හැකිලිම කරනවා එක්කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා තව කෙනෙක් වම දකුණ වශයෙන් කරන කොයි එක කෙරුවා සම්මස්න ඥාන වලට ආවට පස්සේ කොයි එකෙත් තියෙන්නේ වහා ඇති වෙනතු යන ගතිය. ඒක නිසා මේකට දාර්ශනික පැත්තෙන් කියනවා නීතත්ත නෙය්‍යත්ත කියලා ඕනම වස්තුවක මුණක් දෙකක් තියෙනවා. මතු පිට පේන ස්වරූපය හුදුට ඇසුරු කරලා බැලුවොත් ඒකේ ඇතුලේ තියෙන ස්වරූපේ. ඒක නිසා කවමදාකවත් ඔය මතු පිට තියෙන ඔපේ නෙවෙයි ටිකක් කල් ඇසුරු කරනකොට ඕන දෙයක තියෙන. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට හොඳටම බඩගිනි වෙලාවක අපිට හොඳ රසමසලු සහිත ව්‍යංජන සහිත බත් එකක් හම්බ වෙලා අපි එක බත් පිටක් ඔක්කොම දාලා කලවම් කරලා කනකොට ඒ පළවෙනි බත් පිටේ රස අර බඩගින්නේ ප්‍රමාණයට ඕජාවේ ප්‍රමාණයට පුදුමාකාර අපිට ජවයක් ඇති කර දෙනවා මූණට කෙල ලේ උනනවා කටට කෙල උනනවා ආ දැන් නම් ඔන්න අර තියෙන අහේනි ඉවරයි කියලා යාට ඒ බත් පිට පිළිබඳ විශාල පිරිච්ච ගතියක් එනවා දැන් මෙයාට බත් පිට තියෙන නිසා දැන් දෙවෙනි බත් පිට කනකොට යසිනවා පළවෙනි බත් පිට වගේම මට දෙවෙනි බත් පිටත් රසයි ගුණයි හොඳයි 3 4 5 6 බත් පිටි 20ක් විතර කණ්ඩු කරනවා දැන් ඇති කියලා. අර මෙච්චර ආශාවෙන් පළවෙනි බත් පිටට අගය කරපු එකනම බත අයින් කරනවා බලාන යන්න යන්න යන්න යන්න ඒ බත් පිටින් ලැබෙන රසය එnde ende ende ende අඩු වෙනවා. මේ වගේ තමයි ඕනෑම දෙයක් දිගින් දිගට ඇසුරු කරන්න කරන්න කරන්න ඒකේ මුනත වටිනාකම එnde ende වෙනස් වෙනවා. වෙනස් වෙලා ගිහිල්ලා මේ මේ වස්තුවක් දිගට දිගට ඇසුරු කරනකොට ඒකේ වෙනස් වීමේ ස්වરૂපයේ වස්තුවෙන් ස්වාධීනව ඕනෙම වස්තුවකට පොදු චිත්ත ධර්මයක්. න්‍යාය ධර්මය. බුදුරජාණන්ස මෙන්න මේකයි පෙන්වන්න හදන්නේ. ඒක නිසා කියනවා බඳින්න ඉස්සරලයි බැඳලා පස්සෙයි ඕම් වෙනස් බඳින්න ඉස්සරලා නම් මැනිකට සාර්ධ ඕනේ මැනිකට වලලු දෝනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා ඔන්න පහුවෙන්ද දෙන්නම යනවා දික්කසාද වෙන්නේ සමහරුන්ට එහෙම වෙනවා කණ්ණාඩි දාපුවම. කණ්ණාඩි දාන්න ඉස්සෙල්ලා ලව් කරනවා. කණ්ණාඩි දැම්මට පස්සේ අනේ නිකම්ම බූට් එක දීලා වැත්තකට. මොකද යාර හොඳට පේනකොට මේකේ ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් මේක දන්නේ නැති කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. නමුත් කවුරුවක්වත් හිතන්නේ මේක තමයි මේ බුදුරජාණන්සේ පෙන්වලා දෙන මේ බලවෙනි පළවෙනි දකින්නකොට දැකෙන ලැබෙන ආකල්පයක්. ඒ වස් ඒ වස්තුවෙන් වෙන වෙන අරුවලට යනකොට අර ආකල්පය ස්ථිර කරලා තියනවා ඒක එහෙම තමයි කිය. නමුත් ඒ කෙනාම ඒ වස්තුවම ඒ දේම නැවත නැවත ඇසුරු කරනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා ඕනෙම දෙයක් වැඩි ඇසුරෙන් සිද්ධ වෙන්නේ ඒකේ වටිනාකම බහිනේ. බුදුහාමුදුරුව ඇර බුදුරජාණන් වහන්සේ විතර කොච්චර බැලුවත් වටිනාකමේ අඩුවක් වෙන්නේ නැහැ. අනිකුත් ඕනෙම දෙයක් වැඩි වැඩියෙන් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒකේ තියෙන ගුණේ අඩු වෙලා යනවා. අපි මේකට නොකරන නොවෙන්න තමයි එකම වස්තුව දෙසරයක් බලන්නේ නැතුව අපි විවිධ මට්ටම් වලට මාරු කර කර මාරු කර කර යන්නේ. ඒ නිසා සම්මසර ඥානෙට එන්න යෝගාවචරයා එකම වස්තුව බොහෝ කල් ඇසුරු කරලා තියෙනවා. ඇසුරු කරනකොට එන මේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම භාවනා දියුණුවක් බව දැනගෙන මේ කම්මැලිකම දැනගෙනම, නීරසකම දැනගෙනම, ඒකාකාරීකම දැනගෙනම හිත තැඟවි ගන්න ගතිය දැනගෙනම ඒ තියෙද්දි මේ අරමුණ ඇසුරු කරනවා කියන එක එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. භාවනාවට එන 90ක් මෙතෙන්දී හැලෙනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ මේ දුක නැති කරන්නේ අපි භාවනා කරන්නේ බයි අම්මලා අත්තුලවන්නේ මේ බලන එකේ තව දුක වැඩි වෙනවා. දැන් මේ ආනාපානේ කරන එකක් දුකන්නේ. ඊට මිට වැඩි හොඳයි ගෙදර ගිහිල්ලා බට්ටියක් කාලා බුදිය ගන්න. ඒ නිසා බර ගානක් මේ භාවනා පිළිබඳව යථාර්ථය දන්නේ නැතුව භාවනාට එනවා දුවගෙන නම කාටවක පවත්න්න බෑ. පවත්න්න බැරි මොකද? ඒ ඇත්තු මේ ඇත්ත පිළිගන්න කැමති නැහැ. වස්තුවක් දැස බලහන් ඉන්නකොට අපි ආනපාන දැස බලහන් ඉන්නකොට ආනපානේ ආකාර වෙනස් වෙනවා සටහන් වෙනස් වෙනවා. ඉතින් නඩු. ඉතින් නඩු. බුදුරජාණන්සේ සඳහන් කරන මේ ආකාරයන්ගේ වෙනස් වීම සහ සංඨානවල සටහනවල වෙනස් වීම තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ. ඕක තව තවත් වෙනස් වෙන ස්වරූපයට බලන්න. විනාශ වෙන සූර්යයට බලාන බලාන බලාන ඇතුළට ගියාට පස්සේ ඕනම කෙනෙකුට තේරෙනවා මේ මතුවෙන ආනාපානතින ස්පර්ශය අරගන්න උණුසුම් ගතිය ඇති කරගන්න සීතල ගතිය බලන්න හැපෙන ගතිය බලන්න හොඳට ලං වෙලා බලනට ඒවා පුංචි පුංචි වශයෙන් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් පවතිනවා පිම්බීම හැකිලින් බැලුවත් ආනාපාන බැලුවත් මතු පිට බැලුවොත් නම් දෙකක් වුණාට ඇතුළතට ගිහිලා බලනකොට දෙකේම තියෙන්නේ එකම වායෝ පොට්ටබ්බ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතුව දැකපු කෙනාට තේරෙනවා මේ වායෝ පොට්ටබ්බ ධාතුව බුදුහාමුදුරුවෝ දකින්න ක්‍රමයට තමයි මාත් දකින්නේ. වායෝ පොට්ටබ්බ ධාතුව දැකීමේදී ගෑනු ගති පිරිමි ගති කියලා එකක් නැහැ. වායෝ පොට්ටබ්බ ධාතුව දැකීමේදී උගතන උගතා කියලා වෙනසක් නැහැ. වායෝ පොට්ටබ්බ ධාතුව දකිනකොට පිං ඇති කෙනා පිං නැති කෙනයි කියලා වෙනසක් නැහැ. ඒක නිසා මේක ඇති හැටිය දකිනකම් එහෙම නැත්නම් ඒකේ නටන්න පුළුවන් ඔක්කොම වෙස්පෙරලි බලාගෙන එකකටවත් අසැලෙන්නේ නැතුව දිගට ගියොත් ඒක පිරෙන වෙලාව තමයි ඒක පරිපූර්ණත්වයටපත් වෙනවා තමයි සම්මස්තර ඥානය කියන්නේ. එයාට තේරෙනවා කොයි වෙලාවෙ බැලුවත් මේ අරමුණේ තියෙන්නේ මේ ගතිය. නමුත් මේ බලලා මේ අනිත් පැත්ත බැලුවොත් මේක පේන්නේ නැවත නැවත ඇසුරු කරනකොට තමයි මේක වෙන්නේ. ඒක වුණත් පෙනුනට ඒක වසල්න වසණ්ඩයි කෙලස් තියෙන්නේ. මාර ධර්ම තියෙන්නේ. අපේ ගොඩ පෙරකොදොරකම් තියෙන. ඒ තියෙද්දිත් ඒක දිහා දක්නාසුලුව, ඒ කියන්නේ අනිත්‍ය දක්නාසුලුව මේක බලනවා කියන්නේ පේන්නේ ඒ මනස නිවන් දැකලා තියෙන්න ඕනේ වස්තුවක අනිත්‍ය දක්නාසුලුව භාවනා කරන්න. නිවන් දැකපො නැති කෙනෙකුට කවදාකවත් අනිත්‍ය දක්නාසුලුව භාවනා කරන්න බෑ. මේ නිසා සරුවච්චාන්හන්සේ කියලා පෙන්නලා තිනවා චතුරාර්ය සත්‍යයේ දුක දුකට හේතුව නිරෝධය Nirodhe ඇති කරන මාර්ගය. අපි මේ Nirodhe ඇති කරන මාර්ගයට න්‍යායානුකූලව වැස්සට යමක Nirodhe Taman වශයෙන් දැකපු නැති කෙනාට නිරෝග මාර්ගය කවදාකවත් වැටෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න නිවන් දැක්කට පස්සේ තමයි නිවනට මාර්ගය වැටෙන්නේ. එහෙනම් අපි ලෑස්ති වෙලා ගියොත් අනිත්‍ය දකින්න සුළු ස්වභාවයට දකින්න පුළුවන්. නමුත් දකින්න දකින්නේ නিত্য කියන ස්වභාවයට නැත්නම් අනිත්‍ය දකින්න පැත්තට ගියොත් මේ ධර්මේ පෙනුනට එයා ඒකට පිළිගන්නෙත් නැහැ. ඒ අනුව එයාගේ වෙනසක් ඇති වෙන්නෙත් නැහැ, තීරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා කවදාද අපි භාවනා කරලා කරලා කරලා කරලා මේ ආස්වාස ප්‍රස්වාසයට හිත යොදනකොට මේක මේ පේන සටහන මේ ආකාරය වහා වෙනස් වෙන සුළුයි. ඒ නිසා එන ඕනෙම සටහනක් එන ඕනෙම ආකාරයක් දැක ගන්නා සුළුවට භාවනා කරා නම් ධර්මස්ථිතිය ලැබලා තියෙනවා. සතිපට්ඨානේ ඇති වෙලා තියෙනවා. එන ඕනෙම දෙයකට ලෑස්ති වෙලා යන්න ඕනේ. අන්න ඒ ලෑස්ති වෙලා යන ගතිය භාවනාවෙන් හම්බෙන එකක් නෙවෙයි ඒක සුතමේ ඥානෙ ලැබෙන්නේ. බණ ඇහිමෙන් ලැබෙන්නේ. ඒ සූදානම නැතුව ඇත්ත පෙනුනත් පිළිගන්න කැතුම් දෙන්න. ඒක නිසා අපිත් බුදුන් දකින්න ඇති තවත් නూరుට යන්නේ ඇති ඒ ඒ උනට අපි තාමත් සංසාරේ. ඒ මොකද මේ කියන දේ බලන්න නෙවෙයි බලන්නේ. ඒ ඒ දේ දක්නා සොයන සමේක උප්පාදේ තබ්බ ඥානයක් තියෙනවා. මේ භාවනා කරනකොට මේ පේන ආනාපානෙ බිම්බි හැකිලිම ගත්තත් වම දකුණ ගත්තත් ඒක හැම ස්වරූපයක්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හැම තටහනක්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියන මේ පුලුල් බව ආවන ඒ ගතියට කියනවා තාදී ගුණය කියලා නොසැලෙන ගතිය කියලා අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන ගතිය කියලා අපි මේ දවස් තුනේ භාවනා හතරේ භාවනා පහේ භාවනා භාවනා පන්ති 6 7 8 8 කරනකොට මෙන්න මේ සූදානම් ගතිය තමයි වැඩි කරන්නේ ඕනෙම ස්වරූපයක් ආනාපානෙ ගන්න පුළුවන් ඕනෙම සටහනක් ගන්න පුළුවන් කිසිම දෙයකට චෝදනා කරන්න එපා චෝදනා කරපු ගමන් අපි මේ ධර්මීය විවරණේ වෙන ගතියට මූණට කියලා ගැහුවා වෙනවා උණුතර වැක්කරා වෙනවා අනදර කරා වෙනවා. ඒ නිසා මේ සම්මසන ඥාණයට අවශ්‍ය අඩුම කැඩුම මේ හැම කෙනෙක් ගාවම තියෙනවා. පිළිගන්න කැමති නැතිකමයි තියෙන්නේ. ධර්ම ඒ විදිහට දකින්න සූදානම් නැති නිසා ඒ ධර්ම ඇවිල්ලා මුසුප්පු වෙලා පහු යනවා. ඒ නිසා කවදා හෝ භාවනා කරන කෙනා නිවන අරමුණු කරගෙනම භාවනා කළොත් සම්මසන ඥාණයට යනවා. අපි මේ භාවනා කරන්න මේ දැනුම වැඩි කරගන්න, ලෙඩ අඩු කරගන්න, මානසික අසහන නැති කරන්න කියලා මේ පිස්සු ලෝකයක් නේ අද එවැනි ලාමක එවැනි පටු අදහසකින් මේ සා විශාල නෛර්යානික සද්ධර්මයත් එක්ක දෙල්ලම් කරන්න හදනවයි කියලා කියන්නේ ඔය 66000 කරන්ට් එක වගේ අතින් අල්ලන්න හදනවා වගේ වැඩක්. කරුණාකර සෙල්ලම් කරන්න එපා. මේ භාවනාව කරනවා නම් බලන්න මම මේ භාවනා කරන්නේ මොනව ලබා ගන්නද කියලා. ඒ සරුවච්චන් වහන්සේ ඉන්න කාලෙම පොඩි කෙල්ලෝ ගොඩාක් යනවලු විසාකාවත් එක්ක සිල් ගන්න. ඉතින් විසාකාට සාධාරණ සැකයක් තියෙනවා මේ කෙල්ලෝ සිල් ගන්නෙ මොකටද කියලා. ඉතින් කෙල්ලෝ ටික එක්කෙනෙක් කතා කරලා මොකටද සිල් ගන්නෙ කියලා. කළු මට අවුරුදු 16 වෙනකනම පුරුෂයෙක් ලැබෙන්න කියලා හිතාන තමයි මම මේ සිල් ගන්න. වැඩි පස්සට ගියාට පස්සේ ඔය කසාද බඳට වැඩක් නැහැනේ. දැන් තියෙන ක්‍රමයේ හැටියට හොඳටම කොහො කොහු වෙලා කසාද බඳින්නේ. ඒ කාලේ තියෙන්නේ 16 වෙනකොටම බඳින්න ඕනේ. ඔන්න ඒ කියා. අනිත් එකේ කියනවා මම බඳින මිනිහා වෙන ගෑණියක් බලා දිහා බලන්නේ නැති වෙන්න හිතාගෙනයි මම මේ සිල් ගන්න කියලා. තව එකක් කියනවා මම මේ දිවි ලෝකේ යන්න බලන්නයි සිල් ගන්න කියලා. ඉතින් විසාකාව කල්පනා කරනවා මේ තරම් නෛර්යානික ශ්‍රී සද්ධර්මික මිනිස්සු හැසිරෙන්නේ මොකක් අපේක්ෂා කරගෙනද? ඒ අපේක්ෂා කරන තැනට යනවා. අද බෝධි පූජාවල් දෙන ප්‍රදේශයේ බලනකොට මොනවද බෝධි පූජා දෙන්නේ? බබෙක් හම්බ වෙන්න. නැත්නම් රට යන්න පීස් වීසා දාගන්න. එතන මට ඉංග්‍රීසි ඉගෙන ගන්න. අනේ ඔය බෝධියේ නිකන් හරි ඥානයක් තියෙනවා නම් බෝගහ hinaවේ. අනේ මේ බුදුහාමසෝතු මේ නෛර්යානික සද්ධර්මයේ මේ කටබඩ වඩා ගන්න හදාගෙන තියෙන හැටි මේ චෝදනාව අබෞද්ධයන්ට නැහැ. මේ චෝදනාව අබෞද්ධයන්ට නෑ මේක තියෙන්නේ බෞද්ධයන්ගේ තියෙන තකතිරුකම මෙතන පන්නනවයි කියලා කියන්නේ සම්මස්සන ඥානයේ ළඟට එනකන් අපිට ගොඩාක් පෞද්ගලික පරමාර්ථ තියෙනවා සම්මස්ස ඥාණයෙන් එහාට එකයි පරමාර්ථය ඇත්ත ඇති හැටියෙන් දැනගැනීම ඒ සඳහා පැමිණෙන සියල්ල බාර නැතුව ඇති හැටිය දකින්න බෑ ඒ නිසා යෝගාවචරයේ තියෙන චෝදනා එහෙම නැත්නම් සැක එහෙම නැත්නම් කියනෝනම් බය චකිත ගති වෙනුවට ධර්මයේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ මේන්න මේ කියන අතීතංසේ ඥානය අනාගතංසේ ඥානය සහ පච්චුප්පන්නංසේ ඥානය තියෙන කෙනාට විතරයි. අනිත් ඔක්කොමලා කොච්චර භාවනා කරත් මොනවද දැක්කත් දකින දකින හැමදේම තැක කරනවා. ඒ නිසා මේකට කියනවා කාංකා විතරණ විසුද්ධි කියලා. ওই මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ තියෙනවා සැක සංකා දුරු කරන්න. ඒ මොකද ආනාපානයට 11 ආකාරයක්ම තියෙන්න පුළුවන් කොයි ආකාරයක් ගැලපෙනවා. පිම්බීම හැකිලීමටත් ඔය 11 ආකාරම තුන ඔක්කොම කැපයි. වම දකුණු වශයෙන් ගත්තනම් සක්මණේදී ඒත් කැපයි. වේදනාවෙත් 11 ආකාරයක් තියෙනවා සංඥාවෙත් 11 ආකාරයක් තියෙනවා සංස්කාරවලත් 11 ආකාරයක් තියෙනවා විඥාණෙත් 11 ආකාරයක් තියෙනවා මේ මතුවෙන හැමදේම වෙන්න ඇරලා මේ දෙස බලාන ඉන්නවා කියන එක තමයි අපි මේ දහසක් වැඩි කරමින් පුරුදු කරා. මතුවෙන දේට කවදාකවත් විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වෙන්න අයිතියක් අපිට නැහැ. මේ මතුවෙන්නේ හේතු ප්‍රත්‍ය ඇති වෙනකොට මතුවෙන. හේතු ප්‍රත්‍ය නැතිවට නැති වෙන. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒ ලෝකේ න්‍යාය ධර්මයක්. චිත්ත නියාමයක්. ඉතින් මේ ආනාපානයේ හරත් ওই චිත්ත නියාමයේ අල්ලන්න පුළුවන්. පිම්බීම ඇකිලිම අල්ලන්න පුළුවන්. වම දකුණ කියලා ධක්මණෙන් අල්ලන්නත් පුළුවන්. අනිකුත් අත නමනකොට අත දිගාරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස විඳින හැම වෙලාවකම මේ ඔක්කොගෙම තියෙන මේ මතුවෙන ධර්මතා ගොරෝසු දේ සිවුම් වෙනකන් එකම දේ නෙවෙයි තියෙන්නේ ඒක එකක් මේක තව එකක්. ඒක බලන දෙන්නත් දෙන්නේ. මේන්න මේ විදියට මේ සම්මර්ෂණය කරන්න පුළුවන් ගතිය නැත්නම් ඇති හැටිය දකින්න පුළුවන් ගතිය යම් කිසි කෙනෙකුට එනවනම් යා කවදාවත් නාකි වෙන්නේ නැහැ. හැමදාම වර්තමාන ජීවත් වෙන්නේ මේ මනසට නාකි වෙන්න ඕන කමක් නෑ. නාකි වෙන්න බෑ. අපි මේ නාකි වෙන්නේ මම මේ ඕලාරික ආනාපාන දැකපු මමමයි ඒ සිවුම් ආනාපාන දැම්මේ කියන යටි හිතේ අපි ළඟ තියෙන ගැල්මක්. ඒ ගැල්ම නාකි වෙනවා. ඒක ප්‍රകൃතියක් නෙවෙයි. ප්‍රകൃතිය නම් නිකමට හිතනද කවදා හරි අපේ ජීවිතේ දිව දික් කරන්න කියලා ලුණු කැටයක් තිබ්බ වෙලාවක අපිට ලුණු රස වැටෙහිච්ච හැටි ඊට අවුරුදු ගානකට පස්සේ ආයෙ ලුණු කැටයක් තියලා බලන්න ලුණු කැටේ වෙනසක් වෙලා තියෙනවද කියලා රසෙයි. ඒක ලහන්න මේ ලුණු කැටයක් දිවේ තිබ්බම ගෑනුන්ට එක රසයක් පිරිමින්ට එක රසයක් තියෙයිද කියලා. එහෙම නැත්නම් එදා දැකපු ලුණු රසය බලන අත්දැකීම වයසට යනවද කියලා බලන්න. කවදාවත් නැහැ. ඉතින් එහෙව් එකේ අපි මේ හදාගෙන තියෙන කතන්දර දිහා බලනකොට මේ සම්මසන ඥානීය මට්ටමටවත් සුතමේ ඥානේ නැහැ. එහෙම නැත්නම් ඒක හරියටියට මේන් උපදවාගත යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වුණත් මේ සම්මසන ඥාන ළඟට ඇවිල්ලා පටලවා ගත්තත් පිනක්. මෙතෙන්ට ඇවිල්ලා අනාගත්තත් පිනක්. ඒ මොකද මේක පින් ඇතියත් අන්න විතරයි මෙතෙන් එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් දවසක අපි හිතමු මේ ආනාපානේ භාවනා කරනට ලැබෙන අත්දැකීමම අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපි අනුපාත ක්‍රමයක් අපිට අංක ගණිතය උගන්වනවනේ. 110යි නම් 220යි. ඒක නියතයක්. ආන්නි වගේ මේ ආනාපාන මෙහෙමනම් පිම්බි මහැකිලිමත් මෙහෙමයි ආදි වශයෙන් මේ අනුමාන ඥාන යම් කිසි කෙනෙකුට පහළ වුණා නම් මේ ධම්මට්ටි ඥානෙ පහළ වුණා නම් ඒකෙදි කියලා තියෙනවා ඒ කෙනා චුල්ලසෝතාපන්න කියන නම පසුකාලීන ආචාර්යවරු දීලා තියෙනවා. යා සෝවාන් වෙනවා ෂුවර් එකට. මෙහෙම නැත්නම් සෝවාන් වීමේ ලකුණු ටික තමයි ඔය පෙන්වන්නේ. එයාට කියනවා ඉමිනා ඥානේන පන සමන්නාගතෝ විපස්සකෝ විපස්සනා ඥානය කරලා මෙතෙන්ට යම් කිසි කෙනෙක් ගියා නම් මේ දකින්න දේ අනුව මුළු ලෝකෙම මේව තරමයි ඔක්කොම අනිත්‍යයි ඔක්කොම දුකයි ඔක්කොම අනාත්මයි කියලා සංක්ෂිප්ත වශයෙන් හෝ තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාට කියනවා බුද්ධ ශාසනයේ ලද්දස්සාසෝ බුදු බුද්ධ ශාසනයේ අස්වසිල්ලක් ලත කෙනෙක් කියලා සාසනික අස්වැසිල්ලක් ලද කෙනෙක් ලද්ද පතිට්ඨෝ එයාට පිහිටි පිහිටි ආධාරයක් තියෙනවා දැන් යන යන ඕන තැනක මේ ධර්මයේ ඔප්පු වෙනවා එයාට අනිත්‍යයි කියලා දැකපු එක උදේ බැලුවත් අනිත්‍යයි දවල් බැලුවත් අනිත්‍යයි කවුරු දිහා බැලුවත් අනිත්‍යයි කියලා Tamanට වස්තු වල ප්‍රතිෂ්ඨාව තියෙන දැන් මේ වස්තු වල වෙනස් වීම කියන ධර්මතාවයේ මත ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙනවා නියත ගතිකෝ කවදාකවත් එයා ඊට පස්සේ අපායට යන්නේ එයා ඊට පස්සේ යන්නෙම ඊටදී උසස් තැනකට. ඒ නිසා මෙතෙන්ට පත්වීම පවා චුල්ලසෝතාපන්න කියන නම දීලා තියෙනවා. හැබැයි යෝගාවචරය මේ විපස්සනාවට බැසගත්ත විතරයි. තාමේ දුරදිග ගිහිල්ලා නැහැ. විපස්සනාට සුදුස්සෙක් කියලා දෙන. ඒ නිසා මෙතෙන්ට එනකන් ඥාන කියනවා ආරද්ධ විපස්සකයාගේ ඥාන. නැත්තම් විපස්සනාට පදනම විතරයි තාම සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආ දකින දකින වෙලාවේ අහන අහන වෙලාවේ ගන්ධ රස පහස බලන හැම වෙලාවෙම හිතන මතන විඳින සංඥා ගන්න සකස් කරන හැම වෙලාවෙම දන්නවා මේ සකස් කරාට මේක අනිත්‍යයි ඒ කියනවා වැලිලි ලස්සන මාලිගාවක් හැදුවට පොඩි ළමයි කට්ටියම එකතු වෙලා පවුලම එකතු වෙලා වැල්ලේ වැල් ලස්සන වැලි මාලිකාවක් හැදුවට මේක අගනා නිර්මාණයක් වුණාට රැල්ලක් ආවොත් මේක කැඩෙනවා. ආයෙ ගැන කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ නිර්මාණය මගේ කියාගන්න යනවනම් ඒ තරම් අමනේක ඉන්නවද කියලා බලන්න. මේ වැල්ලේ හදපු නිර්මාණය රැල්ලට කැඩෙන නිර්මාණෙ මේ මම කරපු නිර්මාණයක් කියලා කියන්න තරම් තටමන එකෙක් ඉන්නවනම් මේ ලෝකේ බුදුහාමර සඳහන් කරලා තියෙනවා ඒ තරම් අමනේක ඉන්නවද කියලා. ඒ නිසා බුදුරජාණන් කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය මේ ලෝකේ තියෙන කිසිම ධර්මයකට රිංග ගන්න එපා මේක මම කියලා. කිසිම ධර්මයකට රිංග ගන්න එපා මේක මගේ කියලා. මේක කිසිම ධර්මයක් කියන්න එපා මගේ ආත්මය කියලා. ඉතින් සක්‍ර දෙවීන්ද්‍රය ආපු විලාක බුදුජානනාංශේ ඒ සක්‍ර එයාගේ පුරාජීරෝ කියනකොට බුදුජානනාංශේ නිකමට කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය මේ ලෝකේ මඩ පේන්නේ නැහැ සක්‍ර දෙවීන්ද්‍රේ බැස ගන්න හුතු ධර්මයක්. රිංග ගන්න තරම් වටින ධර්මයක් මගේ කියා ගන්න වටින ධර්මයක් කියනවා සක්‍රීය වැඳලා පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යනවා ටික දවසක් ගියාට පස්සේ ඔන්න ගොයියට මතක නැහැ ඕක ඊට පස්සේ මේ මේ විශ්වකර්මයෙන් මවලා දෙනවා ওই වයිජාන්ති ප්‍රාසාදය ඉතින් මෙයා වයිජාන්ති ප්‍රාසාදේ විවෘතකරනද විශාල සංගීත සම්දර්ශන තූර්ණාද දිව්‍යාංගනාව ඔක්කොම ලැහැත්ති කරගෙන මේ හෙන්න උත්සවයකට ලැහැත් වෙලා ආවේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වඩනවා ඒ තාවතින්සෙට. දකින්නකොටම ශක්‍ර දේවිය ඉස්සරහට කියලා කියනවා නිදුකානන් වහන්සේ වඩිනු මැනව. අපිට ඔබ වහන්සේ වගේ කෙනෙක් දකින්න හම් වෙන්නේ කලාතුරකින් ඔබ වහන්සේගේ වැඩිම මංගලයි. මේක ස්වාගතං. ඉතින් මේ ඔක්කොමලා ඉඳන් අනික කටි ඔක්කොමලා දැන් ශක්‍ර දේවේන්ද්‍ර අනුව මුගලන් ස්වාමීන් වහන්සේට ගෞරව කරාට පස්සේ ශක්‍ර දේවේන්ද්‍ර කියනවා අද අපිට උත්සව දවසක් නේ ස්වාමීන් වහන්සේ අද අපි වෛජයන්ති ප්‍රාසාදේ විවෘත කරනවානේ පොඩ්ඩක් යන්ද වටේට කියලා. ඉතින් දැන් ඔක්කොම දිව්‍යාංගනාව පිරිලා. මේක ඇතුලේ තූර්ය නාද ඔක්කොම තියෙන අතරතුර දැන් සක්‍රදීමේ වටේ ඇවිද ඇවිද පෙන්නනවා මේකේ පුරාජීරුව. පෙන්නකොට මුගලන් ස්වාමීන් වහන්සේ කරන්නේ මේ මුළු වෛජාන්ති ප්‍රාසාදයේම දූපතක් මැද තියෙන ගොඩනැගිල්ලක් බාටපත් කරලා විශාල සාගරයක් වගේ එකක් වටේම අවනවා. මෙවට පස්සේ දැන් වයිජාන්ති ප්‍රාසාදයේ තියෙන වතුරේ. ඊට පස්සේ වම් වම් මාපට ඇඟිල්ලෙන් පයින් එකක් අන්න වයිජාන්ති ප්‍රාසාද මේක හෙල්ලෙන්න පටන් අර ගන්නවා වතුරේ පාවෙලා. දැන් දිව්‍යාංගනාව බෙල්ල කඩාන වැටෙනවා World Trade Center එකට බෝම්බ ගැහුවා. දැන් තූර්ය නාද මොකුත් නැහැ. හින කලබල තියෙනකොට සාක්‍ර දේවේන්ද්‍රයා උඩින් බලනකොට කියනවා උඹට බුදුහාමුදුරුවෝ කිව්ව නේද මේ කිසිම දෙයක් ගෙවදින්න තරම් වටින ධර්ම නැහැ කියලා. දැන් ඔබ කොහෙද ඉන්නේ? දැන් ඔබම හදාගත්ත වෛජාති ප්‍රාසාදයට ඔබ රිංගගෙන ඒකට මේ ගෙවදින්න තියෙන උත්සවයේ මේක පොඩ්ඩක් හෙල්ලෙනකොට පේනවනේ ඔබ හදපු නිර්මාණයේ හෙල්ලෙනකොට ඔබ හෙල්ලෙන හැටි. ඉතින් තාපේ දරුවෙක් මරනකොට අපිට පුදුම දුකයි මොකද මගේ නිර්මාණය නැති වෙනකොට මගේ කැලලක් නැති වෙනවා වගේ. මම දාඩිය මහන්සියෙන් හැම කරපු දෙයක් ගිනි ගන්නකොට වතුරට ගහගෙන යනකොට පුදුම දුකයි මේක හරියට මයිත් එක්ක ඇවිල්ලා මයිත් එක්ක අනේකක් වගේ මට පේනවා. අනේ ගණන්කාරකම් හයිය තියනකම් ආඩම්බරකම් නිලයේ තියනකම් මේ ඔක්කොමකම් මෙලෙමින් යනකම් අපිට ඒක මතක නෑ මේ පොඩ්ඩ හෙල්ලෙනකොට මේ රිංගගත්ත තරමට රිංගගත්ත තරමට ඒකට පොඩි හුලඟක් වදිනකොට ඒක පොඩ්ඩක් අවපාට වෙනකොට පුදුමාකාර බයක් ඇති ඒ නිසා සම්මතන ඥානයේ දක්වා ගිහිල්ලා මේ ධම්ම ටීතිය පහළ වෙන එකනට හෙල්ලෙන්නේ නැත්තේ නෑ එයාටත් හෙල්ලෙනවා එයා දන්නවා යකඩ මල්ලට කුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා. හාල් මල්ල යකඩ මල්ල දීදී කවුරු හරි කිව්වොත් මේ යකඩ මල්ලට ගුල්ලෝ ගහලා කියලා අය හාල් මල්ල ඔබල බලන්න දෙයක් නැහැ නේ. ඕක නොබල විසිකරනවා. ඒ නිසා යාට දුක නැත්තේ නෑ. නමුත් එයා දන්නවා මේ දුක මම මේකට රිංගගත්ත තරමට තමයි දුක. මම මේක ආඩම්බර වෙච්ච තරමට තමයි දුක. මම මේ ගැන පුරාජේරු කතා කරලා තියෙන තරමට තමයි දුක. ඒ නිසා මෙවුවා ලෝකෙ සිද්ධ වෙන දේවල් මට විතරක් වෙන දේවල් නෙවෙයි කියලා මේක පොදු ලක්ෂණය බලන්න දානවා මේ හැම වස්තුවකටම ආවේනික පොදු ලක්ෂණය තමයි අනිත්‍ය භාවය හැම වස්තුවකටම ආවේනික පොදු ලක්ෂණයක් තමයි දුක අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි හම්බෙන්නේ දුකක් කියලා මේක පිළිගන්න බැරි නිසා අපි භාවනා කරන්නේ නිවන් ලබන්න නෙවෙයි අපි භාවනා කරන්නේ මේ අර විසාකාවගේ එක්ක පිටිපස්සේ ගිය උපාසකම්මලා වගේ අවුරුදු 16 ඉඳන් මට ස්වාම පුරුෂයෙක් ලැබෙනවනම් ලැබෙන ස්වාම පුරුෂයා වෙන ස්ත්‍රීන් දිහා බලන්නේ නැතුව ඉන්නවනම් යෝගෙන් මරණයට පස්සේ මට දිවි ලෝකේ යන්න නැත්තම් ඒ වගේ මේ එක එකනා භාවනා කරන කාරණා දිහා බැලුවොත් ඒක බල්ලෝ බිමට දාපු බත් කන්නේ නමුත් ඒ මිලින්ද පඤ්ඤා ප්‍රශ්නේදී ඒ නාගසේන රජුරුවන්ගෙන් අහනවා මේ මිනිදු රජතුමා ඔබතුමා දැන් අද මේ තරම් ඥානයක් ලබාගෙන මේ තරම් දැනුමක් ලබාගෙන මේ තරම් උජාරුවට මේ බුද්ධ ධාතනය ගැන කතා කරන්නේ පැවිදි වෙනකොටම දැනගෙන හිටියද මම මේ කරන්න ඕනේ කියලා මම ලබන්නේ නිවනට කියලා නෑ නෑ මම දන්නේ නෑ පැවිදි වෙන කාලේ අම්මා ගිහිල්ලා මේ කේන්දරේ පාළු වෙලා කියලා වන්තරට බාර දුන්නා මිසක මට ඕනකමක් තිබුණේ නෑ පැවිදි වෙන්න. එහෙනම් ඔබ හන්දර කවදද මේ නිවන් දකින්නයි පැවිදි වෙන්නේ කියලා දැන මම ඊව දන්නේ ගියාට පස්සේ ආමුදු ඉදලා දිලා කිව්වා අතු ගාපන් කියලා. පඩිකවන්තිල කිව්වා හොදපන් කිය. මං ඉතින් ඔය කර කර හිටියා මං දැන් ඊට පස්සේ හාමුදුරුවෝ ගම සාමනීර වෙන්න ඕන කියලා මං දන්නේ මම සාමනීර වුණා. ඊට පස්සේ දැන් ඔහොම ඉතලා හරියන්නේ නැහැ පොත කියවපන් දැන් නැත්නම් උපසම්පද උපසම්පදත් වුණා. උපසම්පදත්ලා ගොඩාක් කල් ගියා. මේ පැවිදි වුණේ භාවනා කරන්න කියලා දැනගන්න. අද ඉන්න හුඟා කාමුදුරට තාමවත් මතක නැහැ. තාමවත් මතක නැහැ මේ පැවිදි වුණේ හුදකලාව සඳහා කියලා. පැවිදි වුණේ කායි විවේකයේ සඳහා කියලා. පැවිදි වෙලා මේ කරන වැඩ දිහා බලනකොට. ඒ කරලත් ගොඩාක් කල් යනවා. මේ සම්මස්න ඥාන මට්ටමට එනකන් මේ භාවනා කරන්න මේ ලාමක තුප්පහයි පහත් අදම නීච ප්‍රාර්ථනා සඳහා නෙවෙයි කියලා තේරුම් ගන්නද තේරුම් ගන්න ගන්න ගන්න ගන්න සැක නැති වෙනවා. අන්න එතකොට තමයි බුදුහාමුදුරු පේන්න පටන් ගන්න. ධර්මයේ කියන එක මොකද්ද කියලා තේරෙන පටන් ගන්න. එතකොට ධර්මයේ දකිනකොට බුදුන් දකිනවා. ඒක නිසා තමයි මේ ආනාපාන සති භාවනා කරනකොට ඒක එහෙම වුණා කියලා දඟලනවා නම් ඒ කියන්නේ ආනාපානට රිංගලා. ඒක අල්ලලා. ඒක මගේ කරගෙන. ඒක නැති උනායි කියලා ඊසాత බඳගෙන ආඩරනවා. උත් ආනාපානිය අපිට දීලා තියෙන්නේ මොකටද මේක අනිත්‍ය බව පෙන්වන්න කාරණාවක් වශයෙන් මිස මේක දුක් දනවන ධර්මයක් කියලා පෙන්වන්න මිස මේක මගේ පාලනේ පවතින්නේ නැහැ මේක අනාත්ම ධර්මයක් කියලා පෙන්වන්න මිස ආනාපාන වෙන විශේෂයක් නැහැ අද දවුරුත් අර එක්කෙනෙක් කියලා දුන්නේ මම ගිය පාරත් ආව රිට්‍රීට් එකට මට ආනපනේ අහුනේ නැහැ. ඉතින් වහකණ්ඩ හිතාන ඉන්නේ. අයියෝ මේ සීරටම ආනපනේ අහුවෙනවා මට අහුවෙන්නේ නැහැ. අර එකපාරක් ඉඳපු ගමන් බුදුරැසී දෙන පටන් ගත්තා. මං කොළඹ ගිහිල්ලා එන ගමන් මං දැක්ක කට්ටිය අඬනවා අයියෝ මට බේන්නේ නැහැ මගේ කරුමෙනේ. මට මේ ළඟ ඉන්න කෙනාට බුදුරැස් පීදිනවා පේනවා මට බේන්නේ නැහැ. කොයි එක ආමනේද කියලා කියන්න බෑ. පේනේ කාමනේද, පේන්නේ නැතුව අඬනේ කාමනේද කියන්න දන්නේ නැහැ. මේ බුදුරැස් පේනවා. ඒ වගේ මේ ආනාපානෙ පේන්නේ නැහැ කියලා බර ගානක් අඬනවා. ඉතින් කිව්වොත් එහෙම නෑ ආනාපානෙ ඕනේ නෑ මේ ඉඳගෙන ඉන්න එක බලන්න. ඕක භාවනාවක් නෙවෙයිනේ. භාවනාව නම් ධානාපානෙ වෙන්න eBay. ඊට පස්සේ මේ ආනාපානෙ යනකොට මේ තඹපත්ති ටෝක සීල් එක ගහලා සාක්කුවේ දාලා දෙයි කියලා වගේ හිතාන ඉන්නවා මේ ගෙදර ගිහිල්ලා ධාන වැඳ වැඳ ඉන්නේ. නෑ ආනාපානෙ ගන්න මේක අනිත්‍ය දකින්නයි. දුක දකින්නයි අනාත්මය දකින්න එක ආනාපාන සීමා වෙලා නැහැ ඕනම වස්තුවක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක තියෙන එකක් දකින්න වෙලාවේ තමයි Tamanට තේරෙන්නේ මේ විදිහට තමයි බුදුන් දැක්කේ මේකට සුතුමේ ඥාණයෙන් මේක ධම්මට්ටිතියක් බවට යථාව දර්ශනයක් විදියට ණය විපස්සනාවක් විදියට ආකාර පරිවිතක්කයක් විදියට දකින්න එක භාවනා කරන ඔක්කොටම වෙයි කියලා කියන්න බෑ ඒක හොඳ සුතම ඥානයේ තියෙන ලෑස්ති වෙච්ච කෙනාට විතරයි තියෙන්නේ. ඒ නිසා මේ නැති අයට බැරි අයට පහත් කළ සලකන්න නෙමෙයි තියෙන්නේ. ඔක්කොටම අත්දැකීම ලැබලා තියෙනවා. මෙතන ඉන්න කිසිම කෙනෙකුට මේකට අදාළ අත්දැකීම් වල අඩුවක් නැහැ. එහෙනම් පෙළගස් වල ගොනු කරලා මේක උප කොහොමද මේකෙන් මේ අනිත්‍ය අනිත්‍ය භාවය දුක්ඛ භාවය අනාත්ම භාවය මතු කරගන්නේ කියන එක වෙලා නැත්තම් එකයි කියන්න තියෙන තව සැක තියෙනවා. විශ්වාසයේ පහළ වෙනකම මේකම පෙන්න පෙන්න ඉන්න. මේකම පෙන්න පෙන්න ඉන්න අන්නේ තාම දැක්කේ නැති වුණත් ඒ අරමුණම නැවත නැවත භාවනා කරන කෙනාට මිනිස්සුયો නොවෙන්දට දෙයියෝ වඳිනවයි කියලා කියලා තියෙනවා. බ්‍රහ්මියොත් වඳිනවා. එයා ඒ දේ කරන්නේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නෙවෙයිනේ. තාම මට වෙලා නැහැ. නමුත් මං අතහරින්න තෝ කරනවා නම් ඒ සතත අභ්‍යාසයට දෙයියොත් වඳිනවා. බ්‍රහ්මියොත් වඳිනවා. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාත් වඳිනවා. හැබැයි අපි ගමේ গিද්දර කට්ටිය භාවනා පිස භාවනා පිසයි කියලා නම් වනන්නම් කියන. ඕක ගණන් ගන්න යන්න එපා. මොකද අපිට ඕන කරලා තියෙන්නේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ වටිනාකමයි. ඒ නිසා මේකට කියනවා නිවන් දකින්න ඉස්සරලා මේ ධම්මට්ටි ඥානෙ පහළ වෙනවා. පහළ වුණාට පස්සේ තියෙනවා මේකම තමයි අතීතයත්, මේක තමයි අනාගතයත්, වර්තමානයේ මෙහෙමනම් අතීත අනාගතත් මෙහෙමයි කියලා මේක වටහා ගන්න පුළුවන් නම් හොඳ ගණිතඥයෙක් කියලා කියන්න පුළුවන්. හොඳටම අනුමාන කරන දන්න ඥානයක් තියෙන කෙනෙක්. නමුත් ඒ අනුමාන ඥානය පොතේ දැනුමින් අරගෙන බෑ අත්දැකීමෙන් අරගෙන ඒ වෙලාවේදී ඒ මතුවෙන ප්‍රත්‍යක්ෂ අත්දැකීම හරහා ඒ උපාදේ තබ්බ අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි භාවනා නොකර කෙනාත් මෙහෙමයි අප්‍රාණික වස්තුවෙත් මෙහෙමයි සප්‍රාණික වස්තුවෙත් මෙහෙමයි කියලා මේ දේ දැක්කනම් ඒ කෙනාට මුලින්ම මං කියපු විදිහට මම රහත් උනායි කියලා වුණත් පැටලෙන්න ඉඩ තියෙනවා. ඒක හෝ සැකේ හෝ නැති කරන්න එකයි කරන්න තියෙන්නේ මේක නැවත නැවතත් නැවත නැවතත් භාවිත කරනකොට කියන අනිවාර්යම යන්නේ නිවනට. ඒ නිසා දැනට හම්බුනේ නැහැ කියලා කිසිම අව탁ේරුවක් කරන්න එපා. Tamanට මේ තියෙද්දිත් මේ අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබෙන අතාක් අත නෑර භාවනා කිරීම සඳහා මේ ධර්ම දේශනාවේ කාරණා කාරණා Tamanට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා මේක ධර්ම දේශනාවලියකත් නිමාව බවටපත් වෙනවා සිළු දිනාටම මෙහෙට එනකොට තිබුණට වැඩිය තවත් මේ කටයුතු වල නියැලි යෙදී ගත කිරීමට ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වාසනා වේවා කියන නැවත මතක් කිරීමේ දේශනාවේ නිමාව සටහන් කරනවා සිළු දිනාටම තෙරුවන් සරණයි